මේ අංක 34ක් නැත්නම් 34 වෙනි අංකයේ දක්වා මේ ධර්මදේශනාවට මාතෘකා සැපයුවේ ඒ වටිනා සූත්‍රයක් වන මේ ගිහ සූත්‍රයයි. ඒ සූත්‍රය යෝගාවචරයේකට මූණ දෙන්න වෙන අකරතැබ්බ නැත්නම් ජීවිතයේදී මූණ දෙන්න වෙන දේවල් සහ ඒ සඳහා සරුවච්චන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න ඉදිච්ච ਸਰුවඥ උත්තර ඒ කියන්නේ ਸਰව සාධාරණ උත්තර මේකේ සාකච්ඡා වෙනවා. ඒ අනුව යෝගාවචරය විසින් දත යුතු නැත්නම් යෝගාවචරය විසින් අනුග්‍රහකට යුතු කරුණු පහක් අර කරදර කාංකටලු කරගෙන යන්න අනුග්‍රහ කළ යුතු කරුණු පහක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ තමන්ගේ මේ කල්යාණ මිත්‍රතාවයත් නැත්නම් තමන්ගේ ඇසුර ඊගාට තමන්ගේ සීලයත් ඊගාවට මේ කල යුතු කතා නොකල යුතු කතා මෙතන සඳහන් කරන කල යුතු කතාත් ඒ දක්වා අපි මේ වෙනකොට සෑහෙන දුරට සාකච්ඡා කරලා තියෙනවා මත්තට වැඩි යුතු වීරියට නැත්නම් තිබිය යුතු වීරියත් ඒ සඳහා ප්‍රඥාවේ අනුග්‍රහයත් කියන මේ කරුණු පහ තමයි මේ ගිය සූත්‍රය ඇඟිලි පහ දික් කරලා පෙන්වනා වගේ දික් කරනවා නම් මතු කරනවා පෙන්ලා දෙන්න තියෙන්නේ එයින් අපි මේ 34 වෙනි දේශනා ළඟට යනකොට ඇවිල්ලා ඉන්නේ <clears throat> මේ තුන්වෙනි කාරණාවේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියන මේ දස කතා වස්තු <clears throat> යෝගාවචරික විසින් කළ යුතු පැවැත්විය යුතු අහුම්කන් දිය යුතු දස කතා වස්තු વિશે තමයි අපි මේ ගත වෙන්නේ. ඒනොත් අපි මේ වෙනකොට මේ මුලින් කියාපු අපිච්ච කතාදී පිළිවෙලින් ඇවිල්ලා දැන් මේ ඥාන කතා නැත්නම් ප්‍රඥාව සම්බන්ධ කොටස කතා පැවැත්වීමේ දතයුතු එහෙම නැත්නම් කියනවා නම් සුතමේ වශයෙන් චින්තාමේ වශයෙන් දතයුතු ඥාන කතාවයි කතා කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයේදී මේ සීල කතා සමාධි කතාවල සත්ත්ව วิ සුද්ධියේ මුල් මුල් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි විස්තර වෙනවා. මේ ඥාන කතාවට වැටෙන්නේ ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන මූලික තීරණාත්මක කොටස් ටිකයි. ඒ විසුද්ධි ඥාන අවසානය තමයි සත්‍ය විසුද්ධියේ අවසානයේ තමයි නිවනටපත් වීම එහෙම නැත්නම් මාර්ග ඥානය කෙලවරේ තියලා තියෙන්නේ ඒක පසු කාලයේ මේ සෝලසාකාර විපස්සනා ඥාන වලට කඩලා තව දුරටත් නව මහා විදර්ශනා වලට වෙන් කරලා අර 16 මුත් ප්‍රධාන මදේ කොටස වෙන් කරලා අද කාලේ බොහොම ප්‍රසිද්ධයි. ඒනොත් අපි සම්බන්ධ කරගත්තා මේ ධර්ම දේශනා මාලාවට. කෙසේ නමුත් අද තියෙන්නේ ඒ කියන පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී විසුද්ධියට අවශ්‍ය කරන ඥාන දර්ශන විසුද්ධියට අවශ්‍ය කරන පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ අවසාන බිඳුව අවසාන කෙලවරයි. ඒක සඳහන් කරලා තියෙන්නේ සංකාරුපේක්ඛා ඥානෙ විදිහට. ඒ සංකාරුපේක්ඛා ඥානෙට පෙළ ගැහෙන්නේ මුංචිත කම්මිතා පටිසංකා සම්නිඨානා පඤ්ඤා සංකාරුපේක්ඛාසු ඥානං කියලා දක්වන්නේ මේ මිදෙනු කැමැත්ත මේ සංසාරයෙන් මිදෙනු කැමැත්ත කියන එක කවදාකවත් නැති විදිහට උත්සන්න ආසන්න වෙනවා. ඉසගිනි ගත්තකු එගිනි නිවන්නත් කලින් ඉසේ ජටාව ගිනි අරගෙන තියෙන කෙනා ඒක නිවන්නත් කලින් මේ සංසාරෙන් එගොඩ වෙලා ඉන්න ඕනෑ කියන තරමට වගේ ඒක උත්සන්න ආසන්න වෙන ගතිය තමයි මේ සංඛාරුපේක්ෂා පේක්ෂා ඥානෙට ආසන්න පාදක කරනපාවටපත් වෙන්නේ. ඒක පෙන්නම සාමාන්‍යයෙන් බණකට ගැළපෙන තාලයකට කියනවා නම් කර්මය සහ කර්මඵලය කියන සම්මා දිටියටපත් වෙච්ච කෙනා සාමාන්‍යයෙන් මේ හොඳ වැඩ කරන්නේ නරකෙන් වෙන් වෙන්නේ අපායට ඇති බය නිසා. නමුත් අපායෙන් ගැලවුණාට පස්සේ සෞභාග්‍ය සම්පන්න මනුස්සාත්ම භාවයක් හෝ දිව්‍ය ආත්ම භාවයක්ට అలවලයි ඒකට පිළිබඳ හැඟීම ඇති කරලයි ඊට සාපේක්ෂව මේ අපා බය දුක්ගති බය පෙන්ලා දීලා තියෙනවා. ඒක නිසා සංසාරේ පැත්තක් අලු කරලා පැත්තක් උපවර්ණම් වලා දිදුලවල පෙන්වන එක තමයි ආගම කරන්නේ. පටන් ගන්නකොට කෙනෙකුට සංවේග පහල් කරලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් මෙතෙන්ට එන්ට අපාගත වෙනකොට කරන්න බෑනේ. තිරිසංගත සත්වයකට හරි ප්‍රේතයකට හරි බෑ. ඊට පස්සේ මිනිස්සෙකුත් වෙලා මධ්‍යම පාන්තිකයෙකුත් වෙලා ඉතින් ලොකු පෙළගැස්මකින් පුංචි පෙළගැස්මකින් නෙවෙයි මේ මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට කෙනෙක්පත් වෙන්නේ. අන්නේපත් වුණාට පස්සේ ඒ ඇත්තට හොඳටම වර්තමානයේ පවතින ආ දුක මෙච්චර වටිනා කියන මනුස්සාත්ම භාවයක් ලැබිලා අපිට බුද්ධෝත්පාද කාලෙකුත් ලැබිලා අපිට ඇහැ කන දිවනාසය කය කියන මේ අංගෝපාංග පිළිවෙලටත් තිබිලා ඉගෙනගෙන මුදලකුත් අතේ තියෙද්දී ඥාති පිරිසකුත් ඉඳද්දී රාජබයකුත් නැතුව තියෙද්දී විඳිනා දුක දැකලා යම් වෙලාවක මේ මුංචිත කම්මිතා ඥානෙ පහළ වුණා නම් එතෙන්දී අර අපාය කියන වලිගය කපලා ඉතුරු කෑල්ල තියා ගන්න අදහස නෙවෙයි සබ්බ ගති යෝනි විඥානට්ඨಿತಿ කියන මුළු භවයම එකම අසුචි වලක් බවත් එකම දුක්ඛදක් බවත් මේකේ මේක හොඳ නෑ මේක හොඳයි කියන දෙයක් නැති බවත් තේරෙන්න පටන් ගන්න අවස්ථාව තමයි මේ මුංචිත කම්මිතාවේදී කියලා පැමිණීම කියලා කියන්නේ. එතකම්ම තෝරනවා. එතකල්ම මේක මෙහෙම නොවුනා නම් හොඳයි කියලා අදහසක් පහළනවා. මොකද මේට වඩා හොඳ මොකද්ද එකක් ගැන අපේක්ෂාවක් තියෙනවා භවයේම. ඒ තාක්කල් ඒ මුංචිත කම්මිතා ඥානයේ මිදෙනු කැමැති ඥානයේ ඉස්මතු වීමක් කියලා පැමිණීමක් කෝටි ප්‍රාප්ත වීමක් මුදුන්පත් වීමක් වෙන්නේ. මෙතෙන්ට යනකොට ඇති වෙනවා මේ කොතර තිබ්බත් කොතනින් ඇඟිල්ල ගහුවත් <clears throat> මේකේ තියෙන්නේ දුකමයි බයමයි. ඉතින් අර එතෙන්ට එනකන් මේ පුද්ගලයා මේ දුක, මේ බය මගේ කරගන්නවා. ඒකට හේතු කාරණා හොයනවා. ඒ මුංචිතු කම්මිතා ඥානය කියන එක සාර්ථක වුණා නම් එයා තේරුම් ගන්නවා මේක මනුස්ස මනුස්ස මනසර තියෙන බයක් මිස මගේ එකක් නෙවෙයි. මේක මගේ කරගත්තොත් විඳවනවා. අල්ලගත්තොත් විඳවනවා. නැත්තම් මේක සාධාරණ දුකක්. තව කෙනෙක් ඒක විඳින බව නොදන්නේ ඒ බුද්ධ ප්‍රකාශ කරන තෙක් තමයි පමණයි. ප්‍රකාශ කෙරුව ගමන් කට ඇරපු ගමන් කියන්නේ එයා විඳින දුක. එතකොට අපි හිතනවා අනේ එයා විතරයි ඊගාව එක්කනන සතුටින් ඇති කියලා. අනේ ඒ මනසත් කට ඇරියොත් එච්චරම තමයි. ඒක නිසා ඒක පිළිබඳව බාහිරේ මේ සමාජික වශයෙන් වැටහීමත් ඇතුළතින් ආධ්‍යාත්මික වශයෙන් Taman වටහා ගැනීමත් මෙච්චර ලැබිය යුතු දුර්ලභම වස්තු හතක් ලැබිලා මම දවසකට කොච්චර පශ්චාත්තාප වෙනවද කොච්චරක්නම් මේ <clears throat> දුක නැති සැප නැති සැප ඇති තනක් හිතනවද කියලා මේක මොන තරම් විහිළුවක්ද කියන එක දුකේමයි ලෝකේ පිහිටලා තියෙන එක සැප කියන දෙයක් ඇත්තෙම නැ කැළම නැ දැන් තියෙන්නේ දන්න තියෙන දුක දන්න එක විතරයි <clears throat> ඒකට අපි කියනවා දුක්ඛේ ඥානං කියලා දුක පිළිබඳ ඥානෙ අනේ දුක පිළිබඳ ඥානෙ අවබෝධ වෙන පළවෙනි මාර්ග ඥානෙට හේතු වෙන්නේ මෙන්න මේ මුංචිතු කම්මිතා ඥානෙ මෙතනින් ගිහලා තව තැනක් අල්ලන එක නෙවෙයි එතනින් අදහස් කරන්නේ. මේ සියල්ලම ගෙවන් කිරීමේ අවශ්‍යතාවය පේන්න පටන් අර ගන්නවා. ඒ වගේම මේ තමන්ගේ භවයේ කිසිම තැනක ඇඟිල්ල ගහන තැනක් ඇත්තේ නැහැ. ඕනෙම තැනක මේ කර්මේ පරිසම් දෙන්න පුළුවන්. ඒ කිසියම් තැනක මේ යන්ත්‍රය හැදිලා තියෙන ඒකට එහෙම නැත්නම් මේ සැප පිණිස නෙවෙයි කියන එක මුංචිතු කම්මිතා ඥාණයට පේන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඒ වෙනුවට ඒ මේ ඉඳගෙන ඒ පැත්ත මේ පැත්ත අනානා ඒ පැත්ත මේ පැත්ත අතින් අතට ගිනිය ගොරක් පාරු කරනවා වගේ මේ ප්‍රයත්න කර කර ඉන්නවට වඩා මේ භවයෙන් මේ සංසාරයෙන් මේ ගතියෙන් මේ විඥානට්ඨිතියෙන් මිදීමම සාන්තයි ප්‍රණීතයි කියලා. ඒවෙන් තොර ගතියෙම ඒතං සන්තං හේතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ මේ සංස්කාර තියෙනවා නම් යමක් ඇතිවීම නැතිවීම දෙක තියෙනවා නම් ඒ කිසිම තැනක හොදලා ගන්න දෙයක් නැහැ. ඒක තියෙන්නෙම මේ දැන් වර්තමානයේ විඳින දුකමයි උට වැඩිය අරිඹුවක්වත් දශමයක්වත් වැඩිත් නැහැ අරිඹුවක්වත් දශමයක්වත් අඩුත් නැහැ. අපේ සංසාරේ කලිමුත් මේට වැඩිය අඩුත් නැහැ වැඩිත් නැහැ නිවන් දැක්කට පස්සෙත් ඕකේ අඩුත් නැහැ වැඩිත් නැහැ. අන්නෝක තේරුම් ගත්තට පස්සේ ඕක વિશે වෙහෙස වෙන ගතිය, ඕක વિશે චෝදනා කරන ගතිය, ඕක વિશે අයිතිවාසිකම් ඉල්ලන ගතිය නතර වීම පමණයි මුංචි දුකම් මෙතා ඥානයේ කෙලවර වෙනකොට පැමිණෙන්නේ. ඒ නිසා මේ වෙනුවට මේ සංස්කාරයන්ගේ මිදීම, සංස්කාරයන්ගේ සමතය, ඒතං සන්තං ඒතං පනීතං මේ සියලු සංස්කාරයන්ගේ සමතය මන අපයි මේක තමයි මූල ධර්මානුකූලවත් ප්‍රායෝගිකවත් චින්තාමේ වශයෙන් දෙන්න පුළුවන් එකම උත්තරේ කියලා ඒ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා. ඒතම් පණීතං ඒතම් සන්තං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිසක්කෝ. මේ භව භෝග කියන සියලු උපදීන් තමන්ගේ රුචි මනාපකම් කියන සියලු උපදීන් අතහැර දාන්න වෙනවා. සබ්බූපදි පටිනිසක්කෝ. සියලු ආසාවල් මේ මම මාගේ කියාගත්ත දේවල් ගේ අතහැරීම පටිනිසජ්ජනේ. ගෙවන් කිරීම ඒතං සන්තං ඒතං පණිතං යඥං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදීපට්ඨිනී සග්ගෝ තණ්හක්කයෝ. ඉතින් මේ සඳහා තමයි මේ සාමාන්‍ය තණ්හා දුරු කරනවා කියලා කියන්නේ. විරාගෝ රංජනයක් කරන්නේ විරංජනයක් කරනවා. නිබ්බාන නිවීමක්. මේපත් වෙන පහන නිවා දැමීමක්. යතායම් පදීපෝ නිබ්බන්ති ධීරා යතායම් පදීපෝ. මේ ධීර වූ පුද්ගලයෝ මේ පහනක් නිවී යන්නාසේ නිවෙනවයි කියලා. එතෙන්ට එනකන් මේ මුංචිතු කම්මිතා ඥාණයෙන් ආධන්න කාරණා වෙලා ඒක පදස්ථානයේ වෙලා මතුවෙන සංඛාරූපේකා ඥානෙ එනකන්ම අපි හිත වෙහෙස ගන්නවා මේට වැඩිය මේක හොඳයි මේක වුණේ නැත්තම් හොඳයි කියලා ඒ කරන්නේ මේ සංස්කාරයන්ගේ අන්තිම හොදලා හොදලා කිල්ලවරටම බලනවා මොකක් හරි ගන්න දෙයක් තියෙදි කියලා මට මතකයි ඒ දවස්වල පිස්සුවක් වගේ එකක් තිබුණා ඔය මුතුබෙල්ල හොදන එක. ඉතින් මුතුබෙල්ලව කරන මිනිස්සු මුතුබෙල්ල ගෙනලා රටමැදට විකුණනවා. ඉතින් ඒ වගේ මුතු තියනවායි කියලා. ඒ මුතුබෙල්ලා රටමැදට ගේනකොට ඒක අමු මස කුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒක සුද්ධ කළා නෙවෙයි විකුණන්නේ. එයා මුතු හොයන කෙනා හොදන්න. හොදලා හොදලා අන්තිම ඇඟිල්ලට අහු වෙන රොඩක්වත් තියෙනවනම් ඒක මුතු ඇටයක් කියලා ගන්නවා නැත්නම් හොදනවා. මේවා වස්ස ගඳක් තාර. ඒ මුතු බෙල්ල කුණු වුණාට පස්සේ ගෑවිච්ච ගෑවිච්ච ගැන සිටින් අදයි. ඉතින් අර මුතු ආසාවට බෙල්ලෙක් ගලවන. ගාලේවලා ඒක සුද්ධ කරනවා. බල්ල පොඩි කළ පොඩි කළ පොඩි කළ බලනවා මොකවත් නැහැ. විසිකොන්න. ඊගා බෙල්ල ගන්න. ඒකත් හොදලා කුණු කරලා කුණු වෙච්ච මස පොඩි කරලා හැම අංශුවටම මිරිකලා බලනවා පුංචි මේ මුතු ඇටයක්වත් ඒකට අනේ කොච්චර හේතුවක් නැහැ. දැන් දැන් ඔය මේ දැන් කාලේ කරන වෛද්‍ය පරීක්ෂණ වගේ තමයි. කොච්චර දෝ කරනව මොකවත් නැහැ. හැබැයි කරන්නේ නැතුවත් බෑ. ඉතින් කෙරුවාට පස්සේ කියනවා මේ මේ පරීක්ෂණ ඊගාව එකත් කරන්න ඕනේ මේක නම් මොකවත් නැහැ. ඊගාව එකෙත් කරන්න ඕනේ මේකවත් මොකවත් නැහැ. ඔච්චර තමයි තියෙන්නේ. මේ අතහැර දැමිල කොච්චර හොයලා බැලුවත් මේකේ දුක නැති කෙලවරක් ඔය මවාපාන චිත්‍රපටි වල වෙළඳ ප්‍රචාරකවල ජනමාධ්‍ය ඔය මවාපාන්න ගියාට ඒක මවාපෑමක් බව දන්නේ නැතිකම තරම් අවිද්‍යාවක් ඇත්තෙත් නැහැ ඊට පස්සේ Tamange පැත්තේ බලනකොට gedette මරගාති ලෝකෙට පරකාසි කියලා තිබ්බට ඒකේ හොදලා බැලුවොත් මුතු බෙල්ල හොදන මිනිහට වගේ මුතු ඇටයක් හම්බෙච්ච කතාවක් නෑ හැබැයි කවදාකවත් අර සිනි ගන්න ගහන මුතු බෙල්ල හොදන එක නතර කරන්නෙත් නැහැ. අන්න ඒක තේරුණාට පස්සේ තේරෙනවා පැමිණි දුක් පැණි රහයි. Taman කරා පැමිණිච්ච දේ ඉල්ලලා ගන්න දෙයක් නෙවෙයිනේ. ආන්න ඒක තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. හේතං සාන්තං හේතං පනිහිතං අදිදං සබ්බ සංඛාර සමතෝ යමක් ඉල්ලලා ගත්තොත් චේතනා කරොත් සංස්කාර වෙනවා. කරා පැමිණිච්ච දේ වෙච්ච දේ. සබ්බෝපති පටිනිසකෝ ඒ සඳහා Tamanට මේ මේ අයිතිවාසිකම් තිබිය යුතුයි මේ මේ උපකරණ තිබිය යුතුයි මේ මේ වස්තුව තිබිය යුතුයි මේ මේ මතිමතාන්ත තිබිය යුතුයි මේ මේ දේශපාලන පක්ෂ තිබිය යුතුයි ඒ සියල්ල මතයි. තණ්හක්කෝ විරාගෝ නිරෝධෝ නීපා. ආහන මේක තේරෙන්න නම් ඊට ඉස්සෙල්ලා මේ දැනට තියෙන මේ ආසාවෙන් බදාගෙන ඉන්න සියල සේරගෙම ආදීනව වැටහිම තියෙනවා. ඒ ආදීනව නැත්තම් මේ මිදීමේ කැමැත්ත නැතුව මේකෝගේ කෙලවරක් අරිඹුවක් දසඹයක්වත් අල්ලාගෙන නම් එහා පැත්තක් නැහැ. ඒක නිසා ඒතං සන්තං ඒතං පනීතං කියන එක ඒ සාමාන්‍යයෙන් භංග ඥාණයෙන් ඉහළට යෝගාවචරයා සම්පත්‍ති රෝග ලියලා සූර්යයක දාලා කරේ ළඟන හිටියට කමක්. නැත්තම් පපුවේ පච්චයක් කොටා ගත්තට කමන්නේ. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ. ආන්නේක පුරුදු කරන පුරුදු කරන යනකොට මේ මුංචිතු කම්මිතා ඥාණයට අනුව හොඳටම තේරෙනවා මේකමයි එකම ආරක්ෂාව. මොකද්ද මේකේ අරසා කරන්න දෙයක් නැහැ. මේ ශූන්‍යතාවය විතරයි ඒක අරසා කරන දෙයක් නැති නිසා එච්චරමයි අරසාව තියෙන්නේ. ඒකට යනකොට එන මේ බය, ඒකට යනකොට එන මේ පාළු ගතිය, ඒකට යනකොට එන කම්මැලි ගතිය, නීරස ගතිය, පාකරන ගතිය තමයි නිවනේ නිබ්බිදා ලක්ෂණය. ඒකේ මග අරවලා වෙන මේ පැති වලට මාරු කරලා මේක ඉවර කරන්න බෑ. ආන් මේ විදිහට ඒ බලන අරමුණත් ඒක දකින්න හිතත් ඒ සියල්ලගේම තියෙන්නේ එකම දේ එකම ශූන්‍යතාවය කියලා මේ සංඛාර උපේක්ඛා ඥාණයට යනකොට ඒ යෝගාවචරයට සියල්ල කෙරෙහි සියලු සංස්කාරයන් විසෙයි පුදුමාකාර උපේක්ෂාට එන්න වෙනව එනවා. මේක වළක්වන්න තියෙන එකම දේ තමයි අපි ඒකට අකමැතිකම. ඒක එනකොට අපි විවිධාකාරයෙන් ප්‍රශ්න කරනවා මේක ඇයි මේ මට එහෙම වෙන්නේ මෙච්චර ආසාවෙන් භාවනා කරන මට මේ එපා වෙන්නේ මොකද? මොනවාකට නොපෙනී යන්නේ මොකද? සියුම් වෙන්නේ මොකද? ඕකට මොනවා ටිකක් දාලා ගත්තත් නරකද? ඕකට නිකන් කටගැස්මක් දාලා එහෙම නැත්නම් ප්‍රතිවාපයක් දාලා හදලා ගත්තොත් නරකද කියලා මොන හරි දෙයකින් මේ සංස්කරණය කරන්න තියෙන එන ගතිය මම මගේ මගේ ආත්මය කියන එකේ නිරූපණයක් <coughs> කියලා හිතා ගන්න ඕනේ. හිතාගත්තොත් ඒක එහෙම දැනගෙන එනවනම් ඒකේ පාඩුවකුත් අඩුයි. මෙහෙම ඉන්නකොට පාළු ගතිය ඉන්නකොට බුලත් තරක් කන්න හිතෙනවා. එහෙම නැත්නම් සුරුට්ටුව බොණ්ඩ හිතෙනවා. බීඩියක් බොන්න හිතෙනවා. පත්‍රයක් බලන්න හිතෙනවා. මේ සේරගෙම එන්න තියෙන්නේ අර විවේකයට අකමැතිකම. ඉතින් හැබැයි Tamanට තේරෙනවා නම් මේ ගතිය මෙහෙම තිබුණාට වෙනදාට වඩා විවේකයට යනවා ගියාට පස්සේ එපා වෙන වෙලාවට මේ වගේ විවිධාකාර උපක්‍රම වලින් මේක වළහන ගතිය තිබුණාට වෙනදාට වැඩි විවේකයට නැඹුරුවක් තියෙනවා නම් එයින් සතුට වෙන්න පුළුවන්. 100ක් මේක කරන්න බෑ. එහෙම කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ සෑම දෙයකින්ම අර තුවක්කුවට සේෆ්ටි කැච් එක දැම්මා වගේ දුවන බයිසිකල් එකක් ස්පෝක් හරහා පොල්ලක් දැම්මා වගේ අපේම මේකට තියෙන තමන්ගේම මේකට තියෙන වර්තමානයේ මේකට තියෙන මේ නුහුරු ගතිය, නුපුරුදු ගතිය, එහෙම නැත්නම් ඒකාකාරී ගතියේ තියෙන ගතියට තියෙන අකමැත්ත මිස නිවනට වෙන කිසිම බාධාවක් නැහැ. නිවන නිතරම කියාපානවා එක තැනකට වෙලා ඒ කාය විවේක චිත්ත විවේක උපදි විවේක ගත්තොත් නිස්සද්ද වෙනවා කියන්නේ. ඉතින් ඒකට මේ ආනාපාන සති සූත්‍රය වගේ කොහොමද කාය සංස්කාර සංස්කාර සමතේදී කාය සංස්කාර සමතේ කරන්නේ කොහොමද? වචී සංස්කාර සමතේ කරන්නේ කොහොමද? චිත්ත සංස්කාර සමතේ කරන්නේ කොහොමද කියන එක තුන් පොලකටයි කඩලා පෙන්නනවා. ඒක හුඟ දෙනෙක් භාවනා ලෝකේ ඉන්න ඇත්තෝ දන්නවා. ඒකෙන් කේකෙන් ඉංගියක් පෙන්වන්න පුළුවන් මේ කොහොමද මේ එක එක මට්ටමකදී අපි සංඛාර උපේක්ඛාවට සබ්බ සංඛාරයේසු උපේක්ඛා කියන සියලු සංස්කාරයන් කෙරේ උපේක්ෂාවට 133යි 66යි 99.9යි කියන විදිහට මේ ලකුණු කපාගෙන කපාගෙන යන්නේ කියලා. පළවෙනියෙන්ම පෙන්නන කාය සංඛාර කියන කෙනේ පස්සම්බයං කාය සංඛාරං අස්සසිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංඛාරං පස්සසිස්සාමිති සික්කති කියලා සරුවත්යන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතන කාය සංස්කාර කියලා කියන්නේ වෙනස් සාධක සූත්‍ර මාර්ග ගත්තොත් ආස්වාස් ප්‍රසවාස දෙක. ඉතින් ආස්වාස් ප්‍රසවාස දෙක සංසිඳනවා නම් ඔන්න ඉස්සල්ලාම ඒ නිවනට පළවෙනි පියවර තිබ්බා නැත්තම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් මේ පරියන්කේ දැන් ඒ පැත්තටයි මේ යන්නේ දැන් මේ සතිය තමයි මේ සම්මා සතිය මේ සමාධිය තමයි සම්මා සමාධිය මේකට යොමු කරන දෘෂ්ටිය තමයි සම්මා දෘෂ්ටිය මේ විදිහට ගෙවම් කරමින් මුලට නොදන්නා තැනට යෑම තමයි යෝනිසෝමනස්කාරය කියලා යෝගාවචරයට අභිෂේකයක් වෙනවනම් ආශිර්ය ගැන්වීමක් වෙනවනම් ඒ යෝගාචරය සමාදන් වෙනවනම් අන්න වටින දෙයක්. අන්නේ පරියන්කේ වටිනවා. එතකොට මේ යෝගාචරය එන්නේ එන්නේ එන්නේ එන්නේ ආනාපානෙ ගෙවම් කරනවා. ගෙවම් කරනවා කියලා කියන්නේ සංසීදෝනවා. පස්සම්බයං කාය සංඛාරං කියවම පස්සම්බය කියන වචනේ අර්ථය දෙන්නේ පාලියට සංසිඳුවමින් සංසිඳුවමින්. අන්න එතෙන්ට ගියාට පස්සේ යෝගාවචරයට යම් යම් වෙනස්කම් වගේක් ආධ්‍යාත්මික වෙනස්කම් වගේක් කායික වෙනස්කම් වගේක් වෙනවා. මොකද්ද කායික වෙනස මේ ශරීරයේ එහෙම ගල් ගැහුණා වාගේ, හිරි වැටුණා වාගේ එහෙම තැම්පත් වෙන්න පටන් ගන්නවා. හිත ප්‍රයත්න නොකර අතහරිනවා. ආනාපානෙ මෙනෙහි කරන්න බෑ. මෙනෙහි කරන්න දෙයක් නැහැ. ආනාපානේ තියා ආනාපානේ ගෙවුනට පස්සේ ඇති වෙන දැනෙනවා දැනෙනවායි කියලා මෙනෙහි කරන එක හරි ඉන්නවා ඉන්නවායි කියලා මෙනෙහි කරන හරි කරගන්න බැරි තත්ත්වයටපත් වෙලා ප්‍රයත්න හැලෙන ගතියකට ප්‍රයත්න අතහැරෙන ගතියකට අතහැරුණට වාහනේ සමබරයි මේ සමබරව යන්න පුළුවන් මේ සමබර භාවයට අකුල් හෙලන්නේ නැත්තම් සම්බර භාවයේ ඒකාකාරීකමක් විතර බාරගත්තේ නැත්තම් සම්බරකම නීරසකමක් විදිහට බාරගත්තේ නැත්තම් නින්දට වැටෙන්නේ නැහැ. ඒ සමවරකම බොහෝම වටිනවා. මේක තමයි සම්මාදිට්ඨිය. මේක තමයි සම්මා සතිය. මේක තමයි සම්මා සමාධිය. මේක තමයි යෝනිසමනසිකාරය කියලා. උනන්දුවක් ඇති වෙනවා ඒ සංස්කාර සමතයේදී යම් සාන්තියක් ආමිෂය අතහැරලා නිර්ආමිෂය දිහාවට යෝගාවචරය නමනවා. අන්නේ නැමිල්ලේදී ඒ යෝගාවචර තේරෙන පටන් අර ගන්නවා මේ ඇහැ කන දිවනාසය කය මන කියන ඉඳුරන් 6කින්ම කරන වැඩ එක මධ්‍යස්ථානගත වෙනවා. ඒ මධ්‍යස්ථානේ හොඳටම දන්නවා ඇහෙන් රූප බලන්න පුළුවන් නමුත් අන්ධෙක් වාගේ දැන් ඉන්නවා. කනින් ශබ්ද අහන්න පුළුවන් ඇහුණත් බීරෙක් වාගේ වෙලාවේ කටයුතු වෙනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් මුතය කියන මේ විඳීම් ලබන්න පුළුවන් ලබන බවක් දන්නවා. ඒ වගේ ප්‍රතික්‍රියා නොකරන්නේ කොහොමද? ඒ පිලෙක් එහෙම නැත්නම් මේ අංශභාග මිනිස්සෙගේ ඒ කොර වෙච්ච මිනිස්සෙගේ කොටස වාගේ. ආන් එතෙන් ගියාට පස්සේ ඒක හීන වීමක්, කොර වීමක්, අංශභාග වීමක් නෙවෙයි සංස්කාර සමතයක්. රෝසු සංස්කාර සමතයක්, කාය සංස්කාර සමතය කියලා දන්නවනම් නොදන්නවත් එක්කම හති හාත්පස වෙනසක් තියෙනවා. නොදන්න මිනිස්සයා පුදුමාකාර විදිහට මේ ගැන බය කලබල කරගන්නවා, එක්ක නින්දට වැටෙනවා, හිත විහිතනවා, මේකට අකුල් හෙලනවා දැන නොදැන. දන්න කෙනත් හැබැයි මේ වැඩේ වෙනවා. නමුත් එන්නේ එන්නේ සූර වෙනවයි කියලා කියන්නේ ඉතින්දි කලකොල වෙන්නේ නැතුව යන්න පුරුදු වුණාට පස්සේ ඔන්න දවසින් දවස පරියන්ක ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා මේ වගේ ආස්වාස් ප්‍රස්වාස් සංසිඳය. ආනාපාන සති සූත්‍රයේ නෑ වචී සංකාර සමතයක් ගැන. නමුත් වචී සංකාර සමතේට අපි වෙන කොහෙන් හරි කැල්ලා පුරුද්දලා ගත්තොත් වචී සංස්කාර සමතය කියලා කියන්නේ ධ්‍යාන මට්ටමකදී වෙන වැඩක්. ඒකත් මෙතනදී සිද්ධ වෙනවා. හැබැයි ඒකට වෙනම තරංග ඇහිලක් වෙනම උත්සවයක් ගැනීමක් නැහැ. ඒ ධ්‍යාන මට්ටමේදී වචී සංස්කාර සමත භාවනාවේදී වචී සංස්කාර සමතේට යෑම සිද්ධ වෙන්නේ ප්‍රථම ධ්‍යානයේ උපචාර ද්විතිය ධ්‍යාන උපචාර මට්ටමේ ඉඳලා අර්පණාවට වැටෙනකොට. නමුත් ඒකදී ඒ විශේෂයෙන් පරිසම්බිදා මාර්ගය වගේ පොත්වල ප්‍රථම ධානයේ උපචාරයේ ඉඳලා අර්පණාට වැටෙන හැටි බොහෝම විචිත්‍රව පෙන්වලා තියෙනවා. මොකද ඒකයි තීරණාත්මක දේ. ඊට පස්සේ ඉතින් කොයි ධ්‍යානයකටපත් උනත් අරකම නිසා පළවෙනි එකයි ඒකේ විස්තර වෙන්නේ. නමුත් මේ වචී සංඛාර සංඛාර කියන පදේ දිග යනවනම් දෙවෙනියට කාය සංස්කාර වලට පස්සේ වැදගත් වෙන වචී සංඛාරේ ඒක අපිට පොතේ හම්බ වෙන්නේ විතක්ක ਵਿਚාර දෙක වශයෙන් ප්‍රථම ධ්‍යානට ද්විතිය ධ්‍යානට යනකොට හැලෙනවයි කිය. සංසිඳනවයි කිය. නමුත් අපිට අර ඒ කොයි එකේ සමාන නිසා ප්‍රථම ධ්‍යානෙටපත් වීමයි පරිසම්බිදා මාර්ගයේ සඳහන් කරන උපචාර අවස්ථාවෙන්නේ යෝගාවචරයට චිත්තං විවත්තති උපේක්ඛා සම්ඨාති කියලයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ වචනේ වෙන්නේ. හිත නිවත්තනේ වෙනවා නැත්නම් විවත්තේති නිවත්තේති කියලා තියෙනවා හිත නතර වෙනවා උපේක්ඛාවේ පිහිටනවා. ඉතින් මේකට පටිසම්භිදා මාර්ග අටුවාවෙන් ලොකු ස්වාමීන් වහන්සේ ඇදලා දානවා මේක තව විස්තර කරන්නට අස්වාස පස්වාසයේ චිත්තං විවත්තති. දැන් අපි මෙතෙන්ට යනකම් අත්වල වගේ අල්ලාගෙන ගියේ ඒ දණ්ඩෙන් එකොට වෙන්න ආස්වාස් ප්‍රස්වාසය තමයි. ඉතින් මේ උපචාරා මට්ටමේ ඉඳලා අර්පණාට යනකොට ආස්වාස් ප්‍රස්වාසයේ චිත්තං නිවත්තති නැත්නම් විවත්තති. ආස්වාස් ප්‍රස්වාසයේ විරේ හිත නතර ඒ කියලා කියන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ නිස්සාය පටිභාග නිමිත්තේ පටිභාග නිමිත්ත උපජ්ජිතේ පකති ආස්වාස් ප්‍රස්වාසයේ චිත්තං නිවත්තති. ආස්වාස ප්‍රස්වාසයේම හිත අන්‍ය විහිිත නොයි අන්‍ය වෙන පැත්තකට නොගියින් ඒකෙම හිත සරල සමාන්තරව යන්න පටන් අර ගන්නකොට යෝගාවචරයක බාධා කරන්නේ නැතුව මේක හරි මේක හොඳයි අර ආස්වාස ප්‍රසාර සමතේ අපි කාය සංස්කාර සමතේදී කියපු ටික වගේ මේක හරි කියලා හිතාගෙන ඒකටම ඊට දීලා ඒකටම සාදර වෙලා ඉඳගත්තොත් ඒ යෝගාවචරයට ඒ නිසාම මේ පීටි පරිසංවේදී සුඛ පරිසංවේදී විදියට සමහරට කයට ඒ පුංචි පුංචි ප්‍රීති සුඛ පහළ වෙනවා. ඒ වගේ සැහැල්ලු ගති පහළ වෙනවා. මේ පහළ වෙලා ඒකට බාධා නොකර හිටියොත් සමත භාවනාට යන කෙනෙක් නා ඉතින් බොහෝ විට මේ ආලෝක සංඥාව උපදිනවා. එහෙම නැත්නම් මොකක් හරි සංඥාවක් පහළ වෙනවා මගේ හිත දැන් නීවරණ වලට යට නැහැ. මගේ හිත හිත විසින්ම සකස් කරගත්ත නිමිත්තක පිහිටලා තියෙනවා. ඒකට කියන්නේ පටිභාග නිමිත්ත කියලා. ආනාපානේ නැති තැන ආනාපානේ වෙනුවට එක්ක ආලෝකයක් එහෙම නැත්නම් මේ මොකක් හරි නිමිත්තක් පහල කර ගන්නවා. අන්නේ නිමිත්ත පහල වෙච්චාම යෝගාවචරය ඒක පිහිට කර ගන්නවා, මේක ආධාර කර ගන්නවා. ඒක ආධාර කර ගන්න නිසා ඒ ආස්වාද ප්‍රසවාස දෙක හැලෙනවා. හැලෙනකොට මේක මතුවේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් රාත්‍රියේ මේ උතුරු තරුව බලාගෙන ගමන් කරන නාවිකයෝ එහෙම නැත්නම් අපිට කාන්තා කාන්තාරයක ගමන් කරන කෙනෙක් උදේ පාන්දරත් ගමනට හොඳයි. තදකට කරකස අවුව නැති වෙලාදී. ඉතින් උතුරුතරුව නැති කරගෙන ඉරමතු වෙනවා. උතුරුතරුව නිලීන කරගෙන ඉරමතු වෙනවා. එතකොට උතුරුතරුවෙන් පෙනෙන උතුරු දිශාවේ ඉරෙන් පෙන්වන්නේ නැගෙනහිර දිශාව කියලා දන්නා වූ මේ සාත්වාහකයා ජල්සාත්වි නායකයා උතුරුතරුව වෙනුවට ඉර නැගිනේ අදලාගෙන ගමනේ මේ යවන. ඊට පස්සේ තවදුරටත් මේ ඉරට සාප කරන්නවක්වත් දෙස් දෙන්නවත් යන්නේ ඉර දෙයියන්. උඹ ආපු නිසා මට මේ අන මේ උතුරුතරුව නැති උනායි කියලා. එදාන උතුරුතරුවත් ඒ වගේ ග්‍රහයෙක් මේත් ඒ වගේ ග්‍රහයෙක් ඒ ආනේ අතුරනට මෙයා මතුවේ. මෙයා දිගේ ආන්නේ වගේ ආස්වාස ප්‍රසවාසය කරන යනට ආලෝක සංඥාමතු වෙනවා. මතුනාට පස්සේ ඉබේම අරය හැලෙනවා. හැලෙනවා කියන්නේ හල්ලනව නෙමෙයි. හැලෙනවා. හැලුනට සරණක් තියෙනවා. ඒ වෙනුවට දැන් ඉර තියෙනවා. අන්න වගේ ආශස් ප්‍රසාසේ හිත නතර වෙනවා. උපජ්ජතේ පකති ආශස් ප්‍රසාසේ චිත්තං නිවත්තති. ප්‍රකෘති ආශස් ප්‍රසාසේ නැති හැබැයි මේ පකති ආශස් ප්‍රසාසේ නැති වුණාට ආශස් ප්‍රසාසේ නැති වුණා කියනද අටුවාචාරින් වහන්සලා දිවතාවද වරද ගන්නේ නැහැ. ප්‍රකෘති ආසවාස ප්‍රසවාසයේ කියන ගොරෝසු ආසවාස ප්‍රසවාස නැති වෙනවා. නැති වුණාට පස්සේ නමුත් මේ පහළ වෙන මේ නිමිති අනුව වැරදිලා නැහැ. සතිය තියෙනවා, සමාධිය තියෙනවා කියලා යනවා. ඒ වගේම උපේක්ඛා සංඨාති කියලා කියන්නේ තත්වින් සමයේ පටිභාග නිමිත්තේ අජ්ජුපෙක්ඛතෝ පටිභාග නිමිත්ත හරියට තේරුම් අරගන්නා යෝගාවචරය ව්‍යාපාරා භවතෝ ආය තවදුරටත් මූල කර්මස්ථානයේ මතු කර කර නැත්නම් ඉස්මතු කරන ආයාසයෙන් හුස්ම ගනිමින් එක මෙනෙහි කරන්න කරන්නා වූ ව්‍යාපාර අතහරි. ව්‍යාපාර අතහැරලා උපේක්ෂාවට එන්න මාර්ගයනවා. හතය ස්වභාවික පාලනයකට එන්න ආරිනවා. මෙතෙක්කල් Taman හසුරුවමින් ගියේ ඒක හරියට කියනවා නම් මේ බයිසිකලයක් පදින්න පටන් ගන්න පුද්ගලයා හරියට දඩි කරලා දඬු කරලා හැන්ඩල් එක අල්ලගෙන හරවන්න බැරි තරමට තදින් තමයි යන්නේ. හොඳට බයිසිකල් එක පුරුදු වෙනකොට ඔබ තනි අතින් හසුරුවන. එහෙනම් අතහැරලා වුණත් යන්න පුළුවන්. එයා දන්නවා කඳ හරවනකොට සෑහෙන වේගයකට ආවට පස්සේ බයිසිකලේ අතින් අල්ලන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ ව්‍යාපාර අභාව කරලා කියලා කියන්නේ ඒ ශිල්පයේ දක්ෂ වුණා. ශිල්පයේ දක්ෂ නැත්තම් ඉතින් දිගටම වලක් දකින්නටත් තමයි පාර යන මිනිසුත් එක්ක අතරහ යනවා. මේ මිනිසු නිසා තමයි මට බයිසිකල් පදින්න බැරි කියලා කන්දක් දකින්න කොටත් අමාරුයි මොකද කරන්නේ කියලා. නමුත් ඒක දක්ෂ වුණාට පස්සේ අර දැඩි ගති. අර දැඩි විදියට හසුරවන මෙහෙවන ගතිය නතර වෙනවා. ඒ උපේ මේ ප්‍රයෝග ප්‍රතිපස්සම්බ කියලාත් මේකට කියනවා. ව්‍යාපාර අභාවතෝ කියලාත් කියනවා. ප්‍රයෝග සංසිඳවනවා. ව්‍යාපාර කිරීම නැති කරනවා. එහෙම නැති කිරීම ඔය අර ඉස්ලාම් කියන අපි මතක් කරගත්ත ආස්වාස් පස්සේ සංසිඳීමේ උච්ච අවස්ථාවක් කියන්නේ. නැත්නම් සමාධියට බර වෙච්ච උච්ච අවස්ථාවකදී යෝගාවචරගේ හිත ඒ ප්‍රයත්න මට්ටමේ ඉඳලා ප්‍රයත්න නතර කරන මට්ටමට වැටෙන්නේ ඒකට සුදුසු නිමිති පහළ වෙලා අවශ්‍ය තත්ත්වය ඇති වුණාට පස්සේ. ඒකට අපි කියනවා පළවෙනි ධ්‍යානය ඒ ධ්‍යානයේ වැඩ කරගෙන යනකොට ඒ යෝගාවචරයට තවමත් විතක්ක ਵਿਚාර දෙක ආධාරක ධර්ම වශයෙන් උදව් කරනවා. විතරමුණට යන්න දෙන්නේ නැතුව අර පුරුද්දටම ආනාපානයටමයි යන්නේ. ඇත්තට ආනාපානයක් නෑ මේ වෙලාවේ. නමුත් පිට යන්නේ නෑ. නමුත් ටික වේලාවක් යනකොට ඒ හිත පවා ධානාගත වෙච්ච හිත පවා සද්ද වේදනා හිතවිලි වගේ බාහිර අරමුණු වලට නතු වෙන්න නන්නත්තර වෙන්න ඉඩ තියෙනවා. ඒ නන්නත්තර වෙන්නේ මේ විතක්ක ਵਿਚාර දෙකේ නොසණ්ඩාල කම නිසා. පාලනයක් නැති කම නිසා. අන්න ඒ බව දැකගෙන ඒ බව දැනගෙන විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා නම් වූ ඉතිරි ප්‍රනීත ධානාංග සහිත වූ ද්විතිය ධානයට යනකොට විතක්ක ਵਿਚාර දුර වෙනවා. ඒකට අපි කියනවා වචී සංඛාර සමතේ කියලා. ඒ කියන්නේ මේ ගුවන් යානේ සම්පූර්ණ ඔටෝ පයිලට් එකෙන් දාලා වගේ ඒක තනිකර යන්ත්‍රයෙන්ම කෙරෙන්න පටන් ගන්නවා. යෝගාවචරයට තියෙන්නේ මේ ධානා සුඛේ විඳින එක විතරයි. මීට සමාන වැඩක් මේ තද්ද බල එහෙම නැත්නම් බලවත් වූ උද්‍යප්පේ ඥානදි සිත් වෙනවා විපස්සනාවේ. මෙනෙහි කරන්න බැරුව යනවා. විතක්ක ਵਿਚාර කියන්නේ මෙනෙහි කරනවායි කියන එක. මෙනෙහි කරගන්න බැරුව යනවා. ඉතින් මේ යෝගාවචරයට ඒකද පිළිබඳ උපදෙස් දෙන්න ගියාම ඒ දැරිව මත ගන්න යෝගාවචරයෝ මෙනෙහි කරන්න කිව්වහම මරණ කම්ම මෙනෙහි කරනවා. නිවන් දැක්කත් මෙනෙහි කරන්න හදනවා. එහෙම බෑ. මෙනෙහි කිරීම කරන්නේ ඒ තැනට කීකරු කරගන්නකම් විතරයි. ඊට පස්සේ මෙනෙහි කරගන්න බැරි බව අත්දකින්න වෙනවා. මෙනෙහි කරන්න දෙයක්වත් නැහැ. මෙනෙහි කරන්න ගියොත් අර තියෙන සමාධිය හෙල්ලුම් කරනවා. ඒ වෙන්නේ මොකද්ද? විතක්ක ਵਿਚාර හැලෙනවා. වෙන විදිහට කියනවා නම් අපේ ශේෂ්ත්‍රේ සම්පූර්ණයෙන්ම සංකත ධර්ම වල ඉඳලා අසංකත ධර්ම වලට හැරෙනවා. ප්‍රඥාප්තිය හැලිලා පරමාර්ථ ධර්ම વિશે අයන් ආයන් කියන්න පටන් ගන්නවා. ඉතින් ඒ තියේදීතර ප්‍රඥප්ති මතක් කරලා නම් වනම් කියන පටන් අරගත්තොත් භවනාව අමු වෙනවා. ඇට්ටකුණා වෙනවා. ඇටකුණා වෙනවා කියන එක කියන්නේ අපි නිකන් සාමාන්‍ය කොටේ බාධාට ඇටකුණා කියනවා. ඒ කියන්නේ මේ වෙලාවට යෝගාවචරයට ආස්වාද ප්‍රසවාසී කියපු හැපෙන තැන විතරක් නෙවෙයි මුළු ඇඟම වැටෙනවා. ආස්වාද ප්‍රසවාසයේ නාසයේ විතර නෙවෙයි මුළු ඇඟේම පුරාම තේරෙනවා. ඒකට කැක්කුම් පිපුරුම් අරෙමේ එනවා. ගැස් වෙනවා, පැද්දෙනවා, වැగిරෙනවා. ඉතින් ඒ වෙලාවට යෝගාචර මේ අතයි පැත්තෙන්නේ නහයයි වැగిරෙන්නේ කියන ගත්තොත් ඔය ප්‍රඥප්තිය ඇතුල් කරා වෙනවා. වැగిරෙන භාව, වැగిරෙන ස්වභාවයේ මිස ඒක ශාරීරිකෝෙන් හරි පෙන්වන්න නැතු ඉතින් ගස්කල් වල පෙන්වන්න ඒක නිසා ඒකට මේ ශරීරාංග සම්බන්ධ කරන්නේ නැතුව අනුංගයේ දෙයක් වාගේ මගේ නෙවෙයි වාගේ බලනකොට තවත් විදියක උපේක්ෂාවක් තවත් විදියට මේ සංස්කාර ධර්මයි මෙව්වා මේ සංස්කාර වලට අයිතිවාසිකම් කියන්නේ මේ මගේ දකුණු අත බඩ කට කියලා කියන්නේ. ඉතින් ඒකත් පැටලව ගන්න වෙනවා මුලදී එහෙම මතුවෙන්න ඉස්සර වෙලා. මේ සංකත ධර්ම වලට සංකත ශේෂ්ඨ ඉක්මනට ඉස්සලා යෝගාචරණ හරියටම වම් කකුලන වම් කකුලම කියලා කියන්නේ. වම් නාසිකාග්‍රන වම් නාසිකාග්‍ර කියන්නේ කියලා ඒක අල්ලලා දෙනවා ඉස්සලා. අල්ලලා දෙනකොට කියනවා ඒක හරියටම විස්තර සහිතව කියන්න විශේෂණ සහිතව කියන්නේ කියලා. වෙලාවක් එනවා යෝගාවචරයට ඒ විශේෂණ පද කියන්න යෑම භාවනාවට බාධා වෙන වෙලාවක්. මෙන්න මේ හැව හැලෙන තැන. යට හැම එනකොට උඩ හැව හැලෙනවා. නමුත් යටින් එන හැමක් දවසක දිරලා එකත් හැලෙනවා. අන්න ඒ වගේ මේ කොයි වෙලාවෙද මෙනෙහි කරන්න ඕනේ කොයි වෙලාවෙද මේ සම්මතය ගන්න ඕනේ නැත්තේ කියන එක ඒක කියන්න බැරි නිසායි සරුවචන්සේ මතක් කරලා තියෙන්නේ මේක මට කරලා දෙන්න බෑ බල දැනගන්න ඕනේ. ඉඩියක් ඉදෙනකොට ඒක නැට්ටෙන් ගැලවිලා වැටෙනවා. වැටෙන්න ඉස්සලා ගල් ගහලා කඩන කෑවොත් අමුඹ තමයි कांड දෙන්නේ. අනිත් වගේ මෙනෙහි කිරීම පවා විතක්ක ਵਿਚාර දෙක පවා හැලෙනවා. ඒ හැලෙනකොට යෝගාවචර ආරමුණටම මුණ දාලා වෙන කෙලෙසයක් ගෙනත් දැම්මත් හිතින්නේ උල්පතක් දිය උල්පතක් පොළවේ මතුවලා එනකොට දිය බුබුලක් විදියට ඒ බුබුල කොච්චර කුණු දැම්මත් මතුවෙන මතුවෙන ප්‍රවාහය පිරිසුදුයි. කෙලෙසන්න බෑ. අන්න ඔගේ කෙලසන්න බැරි මට්ටමට විතක්ක ਵਿਚාර දෙක සංසිඳනවා. සංසිඳනවා කියලා කියන්නේ මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. දැන් හිත තියෙන්නේ දවස පුරාම ගාලක හරි ගෑරේජ් එක හරි වැඩ කරන මිනිසයා හැන්දාවට ඌ ඔක්කොම අස්පස් කරලා ඇවිල්ලා නාල පිරිසුදු ඇඳගෙන ආයෙ මනසට ගාලට ඵලයන් කියවට යන්නේ නැහැ. එහෙනම් ආයෙ ගෑරේජ් එකට ගිහිල්ලා ආයෙ මේ කාර් එකේ බොනට් එක කරලා මේක සුද්ධ කරනවා. එයා කියනවා එන ඕක තියන්න හෙට උදේ වෙනකන් දැම්මම නාලා කියලා පිරිසුදු වෙලා ඉන්න වෙලාව කියලා. අන්න ඒ වගේ යෝගාවචරය ආයේ මෙනෙහි කිරීම හැලෙන තැන දැක ගන්න නම් හැකිතාක් දුරට මෙනෙහි කරමින් මෙනෙහි කිරීම කියන්නේ නිවන නෙවෙයි. ඕක හැලෙන වෙලාවක් එනවා කියලා. ඒ ප්‍රයෝගය, ඒ ප්‍රයත්නය හැලෙන තැන දැක ගන්නට ගියොත් දැක ගන්න තරම් සූක්ෂම වුණොත් සියුම් වුණොත් අන්න හිත එන්නේ එන්නේ එන්නේ ප්‍රණීත වෙනවා. ඒකට කියනවා අපි චිත්ත සංඛාර සමතය කියලා. ඊට පස්සේ නෑ මේ වචී සංඛාර සමතය කියලා විතක්ක ਵਿਚාර දෙකට ඊට පස්සේ එනවා චිත්ත සංඛාර සමතේ ඒක ඊටත් ඒ දෙකටමත් වැඩිය සූක්ෂමයි ඒ දෙකටත් වැඩිය බොහොම මේ මායාකාරී එතෙන් ගියාට පස්සේ යෝගාවචරයට ඉතුරු වෙන්නේ සම්පූර්ණ රූප ලෝකයක් නෙවෙයි අරූප ලෝකයක් මොන විදියෙන්වත් ඇද්ද කරලා බැලුවේ නැත්තම් මේ අල්ලන්න පුළුවන් දෙයක්ද මනින්න පුළුවන් දෙයක්ද කිරන්න පුළුවන් දෙයක්ද සටහන් ආකාර තියනවාද කියන එක ප්‍රශ්න කර වෙනවා. වෙන විදිහකට කියනවා මේක අඩහීනයක් බවට පත් වෙනවා. හීනයක්ද අවදියෙන්ද කියන එක හිතා ගන්න බැරි වෙනවා. ඉතින් මේක හුඟක් අභියෝග වෙන්නේ මොනවා හරි පොඩකට හරි ඇදිච්ච මානසිකත්වයක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ මානසිකත්වයේ දිගේ ගිහිලා එක්ක හීනමානට වැටෙනවා එක්ක අධිමානයට වැටෙනවා ඒක නැත්තම් දේව විශ්වාස වලට වැටෙනවා එහෙම නැත්තම් භූත විශ්වාස වලට වැටෙනවා මොකද මේ භාවනාව යනවා ඉතින් ඒ යනකොට මේවා සේරම සංස්කාර බව තේරුම් අරගෙන හිටියොත් අර කාය සංස්කාර සමතේදී දක්ෂකම් ඇතුව වචී සංස්කාර සමතේ දක්ෂකම් ඇතුව ගියොත් මම දන්නවා මෙච්චර පිරිසුදු කරන ගිහිල්ලා මේ අරයට මෙයාටයි ආය අඩු කුතියණ්ඩයි දේවාල පුදණ්ඩයි එහෙම නැත්නම් බය වෙන්නයි මේ වෙන වෙන මේ අදිමානසික ශක්තිය ගැන හිතන්න පටන් ගත්තොත් එම් බොහොම කෙටි මාර්ගයක් වෙනවා පිස්සු වැටේ. ඒ නිසා හොඳ මානසිකත්වයක් අවශ්‍යයි. ශරීර සෞඛ්‍යයත් හොඳට තියාගන්න ඕන. අන්නෙම තියාගත්තට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේකේ තියෙන්නේ සංඥා වේදනා දෙකේ කරන මායාකාරී ගතිය. ඔය දෙන්නට පුළුවන් ගෑනු පිරිමි කරලා පෙන්නන්න. ඉතින් මෙහා තියෙන ඕනම දෙයක් දේශපාලනයෙන් පුළුවන්. අර දෙන්නට ඉන් එහාට පුළුවන්. ආහන ඒක තේරුම් අර ගන්න තමයි අය කාය සංස්කාර සමතේදී වචී සංස්කාර සමතේදී යෝගාචර සංස්කාර සමතේ පිළිබඳව ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් යනකොට පුදන්න තියෙන දේවල් කැප කරන්න තියෙන දේවල් එnde එnde එnde එnde කැප වෙනවා. මෙතනදී කැප කරන්නේ කලිමුත් මං කියවිලත් ඇති. නමුත් මේ සංඥා සහ වේදනා කියන තැනට යනකොට කැප කරන්නේ අයිතිවාසිකම් සඳහා සටන් කිරීම නතර කරනවා. ඒ වගේම චෝදනාව නතර වෙනවා. මොන්නම තාලකින්වත් කාටවත් චෝදනා කරගන්න බැරි වෙනවා. චෝදනා කරන්නේම මොකද්ද වඩා හොඳ දෙයක් ගැන අපේක්ෂාවයි. අයිතිවාසිකම් දතරම් කරන්නේම දැන් ලැබිලා තියෙන එකට විරුද්ධව. මේ දෙකේදිම වෙන්නේ තකතිරුකම. දැන් ලැබිලා තියෙන්නේ හොඳම පිරිච්ච තත්වයක් බවත් මීට වඩා හොඳ එකක් සඳහා සටන් කරන්න ගියාම වෙන්නේ මේ තියෙන එකත් කෙලසෙන එකත් බවත් තේරුම් අරගෙන යෝගාචරය මේ දැන් තියෙන්නේ මේ සංඥා වේදනා දෙකෙන් මවා පෙන්නපු මේ අස්බන්තුමක් විතරයි. ඕක අයින් කරලා ගන්නෙත් සංඥා වේදනා දෙකෙන් මවා පෙන්නන දෙයකට තමයි. ওই දෙකේම තියෙන හීන දෙකක්. විහීනවල හොඳ නරක නම් තියෙනවා අවදි වෙන තෙක්. ආයුධුණාට පස්සේ නිකන් හුක් කාලා hinaවක් යනවා. බොල් ගතිය තේරෙනවා මේකට මේ සටන් කරේ කියලා. ඉතින් එතෙන්ට යනකොට ඒ යෝගාවචරයට ඒ පාටි විපස්සනා වගේ මට්ටමක් තමයි තියෙන්නේ. අරමුණ විතරක් නෙමෙයි රූපාකාර වූ අරමුණ විතරක් නෙමෙයි ඒක මෙනෙහි කරන්නා වූ හිතත් වාෂ්පශීලී දෙයක් බව. ඒක ඒ ඒ වෙලාවට වෙස්මාරු වෙන දෙයක් මිස ඒ ඒ වෙලාවට කටරෙන දේවල් කියන එකක් මිස ඒකට කොඳුයට පෙලක් නැති බවත් න්‍යායපත්‍යක් නැති බවත් ඒක තනි කරම අහඹු ආත්ම සංඥාව සාරයක් නැති දෙයක් බවත් තේරුම් ගන්න නම් යෝගාචරව අහලා තියෙන්න ඕන. හිතලා තියෙන්න ඕනේ. හිතලා තියෙනවනම් මෙතෙන්ට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා. ඒ බැඳගෙන තියාගෙන හිටපු ඒ බන්ධන නැත්තම් දෘෂ්ටි එහෙම නැත්තම් මේ mati ඒවා සේරම නිකන් නූලක වැදිච්ච ගැට වාගේ ඒ නූල දිගහැරලා දැම්මොත් ඒක අකාරිකමක් තියෙනවා. ඒ ගැට ලිහිල තමයි අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතෝ පජා කියලා ඔය ඒ దేవතාවගේ ප්‍රශ්න කිරීමක් අනුව සරුවචනාංශය විස්තර කරන්නේ. මේ ගැටේ ලිහෙන්නේ ওই විදිහට කාය සංස්කාර විදිහට. එක විදිහකට ලියනවා චිත්ත සංකාර විදිහට, තව විදිහකට ලියනවා අවසාන වශයෙන් තමයි ඒ මේ කාය සංකාර විදිහට, වචී සංකාර විදිහට අවසාන වශයෙන් චිත්ත සංකාර. එතෙන් ගියාට පස්සේ පේනවා මේ ලෝකේ මනෝ ලෝකයක් බව. මේ ලෝකේ මනෝමය බයක් බව. මේ ලෝකේ මනස ශ්‍රේෂ්ඨ කරගත් දෙයක් බව. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන එවැනි හිතක් ඒ අවස්ථාදී යෝගාචර හිත ප්‍රසන්න නම් අනේ මුළු ලෝකෙටම ගෞරවයක් සාතරකමක් සද්ධාාවක් ඇති ඒක මේ ප්‍රසන්න නොවුනා නම් පදුට්ඨ වුණා නම් එහෙනම් මොනම දෙයකවත් හොඳක් දකින්න බෑ. දකින්න දකින්න දේම පේන්නේ කටු අකුලක් විදියට. අන්ධකාරයක කටු අකුලක කුඩල්ලෝ ඉන්න සර්පයෝ ඉන්න කැලේක රිංගන මිනිස්සේ මොන්න තරම් වෙහෙසෙන්ද යන්නේ මේ කොයි වෙලාවෙ සතා සර්පයා පණේ දන්නේ කොයි වෙලාවෙ කුඩල් වෙයි දන්නේ කටුවල යන්න තියෙන්නේ ධන ගාගෙන යන්න ඕනේ කොහොල වැස්ස අන්ධකාරය. ඉතින් එහෙම මනස වෙල්ලෙලියකට ගියාම හොඳට ඔලු උස්සලා යන්න පුළුවන් තැනකට ගියා වගේ තේරෙන මේ සංඥා වේදනා දෙකේ කරන මේ විකඩම් ආන්නේ විකඩම් තේරුම් අරගත්ත දවස තමයි යෝගාවචරය තමන් මෙතුආකල් සංසාරේ මේ එකහක් වහගෙන ගිය ගමන නැත්නම් ඇස් දෙක වහගෙන ගිය ගමනේදී අන්ධ අලියෙක් කැලේ ඇවිදිනා වගේ හැම දෙයක්ම හැපෙනවා. නිකන් ඉන්න බෑ බඩගින්න නිසා හොයාන කණ්ඩත් ඕන. ඒක යන යන තැන හැප්පෙනවා. එක එක එක එක ඇරීගෙන එනකොට තේරෙන පටන් අර ගන්නවා මේ කැලෙත් ඒකමයි ඇතත් ඒකම යාමයි ඇස්තරිච් එක විතරයි වෙනස. එතකොට හැප්පිලි අඩුයි. ඒ ඉස්සෙල්ලා හිතෙන්නේ මේ කැලේ ඇවිල්ලා ඇඟේ හැප්පෙනවා. නමුත් ඇස් දෙක අරලා බලනකොට පේනවා අන්ධකමට තමනුයි ගිහිල්ලා හැප්පිලා තියෙන්නේ මේ මොකද්ද හොඳ කෑල්ල ඉල්ලන්නේ. මීට වඩා හොඳ කෑල්ලක් ඉල්ලන එක තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ප්‍රගතිය පිළිබඳව අභිවෘද්ධිය පිළිබඳව මිනිහා මෙහෙවන එකම මේ එල්ලේ අතේක හිතින්මවාගත් එකක් නම් එල්ලේට ළඟා වුණත් පුස්සතියි එල්ලේ ළඟා වෙන්න ඉස්සෙල්ලා නම් දෙයක්වත් තියෙනව කරන්නයි අඩු ගන්න අසම්පූර්ණතාවයේ සහ සලස්ම හිතේ තියෙන. එතන ගියාට පස්සේ අසන්තුෂ්ඨතාවයේ එහෙමම ඉතුරු වෙනවා සලස්මත් නැති වෙලා යනවා. ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේ දැනගෙන සලස්ම පුස්සක්යෙන් හිතනට වැඩිය නොලැබිච්ච දේ සලස්මත් අතේ තියාගෙන ඉන්න එක තමයි හුඟ දෙනෙක් කරන්නේ. ඒක නිසා යම් දවසක සලස්ම සාර්ථක වුණොත් එතන තියෙන්නේ ශුන්‍යත්වය තමයි. ඒක හුඟ දෙනෙක් කැමති ප්‍රයත්නෙට. හුඟ දෙනෙක් කැමති ව්‍යාපාර ගතියට. ඒ ව්‍යාපාර ගතියෙන් කරන්නේ පුද්ගලයා ඒ වෙලාවේදී හිත යමක මෙහෙවල තියානිනවා. සමහරට අකුසල්, සමහරට කුසල්. කොයි දෙයක් කරුවා සංස්කාර තමයි. පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර මොකක් හරි යන නමුත් මේක මේ කරන්නේ මේ දේ කියලා දැනගෙන කරනවනේ ඊට වැඩි වෙනස්. ඒ දේ ඒ දැනගෙන කිරීම කියන එක පර්යංකයේදී මේ හිත මේ චිත්ත සංකාර සමත අවස්ථාවට ආවට පස්සේ මේ හොඳ විවේකයකට ආවට පස්සේ මම මොකද කරන්න ඕනේ කියන කල්පනා නැත්තම් ඒකට මේ සැක ඇතුල් කරන ගතිය හොඳම නිදර්ශනයක් තමයි පිළිඹුවක් තමයි සක්කාය දිට්ඨිය. හොඳම නිදර්ශනයක් තමයි පිළිඹුවක් තමයි ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටියට නිකන් ඉන්න බෑ. එයාට මොකක් හරි අවුලක් ඕනි. ගමේ ඉන්න කේලම් කියන මනුස්සයාට වාගේ. කොහේ හරි දෙයක ගිහිල්ලා එහාට මෙහාට කිව්වේ නැත්තම් මනුස්සයාට නිකන් උනවා. කාගරි කුණක් තිබ්බාම ඉතින් ඒක හදන්න කියනවා වගේ තමයි කෙරෙන්නේ. ඒ මනසත් මේ මනස තමයි සමහරට කේලම් පටන් ගන්නෙත් යාම තමයි. අන්න ඒ වගේ මේ සක්කාය දිට්ඨියත් ආත්ම දෘෂ්ටියත් තියෙන තාකල් අර විවේකයට කැමති නැහැ. මෙතන කියන්නේ මේ කාය විවේක නෙවෙයි, චිත්ත විවේකත් නෙවෙයි, උපදි විවේක. සබ්බූපදි පටිඤ්ඤසග්ගෝ කියන්නේ තවත් ධමකට වඩා හොඳ දෙයක් පිළිබඳ අපේක්ෂාවක් නැහැ. අන්න ඒකට තමයි සංස්කාර සමතේ කියලක නැත්තම් මේ සබ්බ සංකාර සමත කියන එක හොඳටම කිට්ටු කරලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතෙන්ට යනවයි කියන එක පාරේ තියෙන දුෂ්කරකම නෙමෙයි තියෙන්නේ. මේ වගේ දෙයකට කෙනෙක් කැමති වෙන්නේ කෙනෙක් හම්බුණත් මේකටයි මේ යන්නේ මේකයි මගේ පරමාර්ථය කියන එකවත් තේරුම් ගන්නේ නැහැ. ඉතින් නිසා බණ ඇහිම එහෙම නැත්නම් මේ ධර්ම සාකච්ඡා කිරීම එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරීම කොච්චර වැදගත් වෙනවද ඊටත් වඩා වැදගත් වෙනවා බුද්ධෝත්පාද කාලයක් වේ. බුද්ධෝත්පාද කාලයක් වෙලත් මේක නොලැබෙන ඇත්තු අනන්තයි. එහෙම නැත්නම් හුඟ දෙනෙක් මේ වෙච්ච දේ කළ සාකච්ඡා කළ යුත්තක් බවත් නැත්නම් මේක තමන්ගේම ඍජු අත්දැකීමක් බවත් කියන්න කැමති නැහැ. කියන්න දන්නේ නැහැ. කියන්න ව්‍යාකරණේ අඳුරන්නේ නැහැ. නමුත් ඒක වචනෙට නංගා ගත්තොත් මේකයි මේ වෙන්නේ කියලා ඒක මේ මම කියන්නේ කවුද කියන එක අවබෝධ කරගන්න තියෙන කිට්ටිම දක්ෂම ක්‍රමය වෙනවා. ඒක කිට්ටුවට යනවා දර්ශන විද්‍යාවේදී දර්ශනයේදී මේ මතුවෙන සෑම හිතවිල්ලක්ම හොඳ නරක බේරන්නේ නැතුව වමාරනවා. ඇත්තම කියනවා හැම කෙනෙක්ම එක හා සමාන වටන දාර්ශනිකයෝ. චින්තකයෝ කියලා වෙනම જાතියක් නැහැ හැම මිනිහම චින්තකයෙක් තමයි. නමුත් මේ චින්තනය හරියට මේ ආස්තික පැත්තට දාලා වචනෙන් නංවනවා කියන එක ලේසි නෑ. ඒක තේරෙනවා මේ ਸਰවඥතාන් වහන්සේගේ ධර්මයේ තියෙන ගැඹුර දිහා බලනකොට උන්වහන්සේ මේ සංස්කාර සමතය ඒ ක්‍රමානුකූලව කඩ කඩ සාමාන්‍ය දන්නා විදියට මේ කායිකෝ ඕලාරිකෝ ගොරෝසුව වීතික්‍රමණය වෙන කෙලස් කපල හැරලා ඊට පස්සේ වචී සංඛාර වශයෙන් නීවරණ කපල හැරලා පරිඋත් ทาน කෙලස් ඊට පස්සේ අනුසය වශයෙන් ඔය කියන චිත්ත සංස්කාර වලට බහැලා ඒකත් කපලා දිගින් දිගට දිගින් දිගට මේ කටයුතු කරගෙන යන්නේකේදී එකම දේ තමයි කරන්නේ. නමුත් එන්නේ සිවුම් වෙන එකයි වෙන්නේ. ඒ නිසා යෝගාවචරය කරන්නේ ගොරෝසු තැන ඉඳලා සිවුම් තැනට අනේකයි. දන්නා තැන සිට නොදන්නා තැනට අනේකයි. ප්‍රයත්න කරන තැනක ඉඳලා ප්‍රයත්න නොකරන තැනට අනේකයි. ඉතින් මේ ප්‍රයත්න කරලා පුරුදු වෙච්ච එක්කනාට කර්මාන්තශීලී එක්කනාට අර ප්‍රයත්න නොකර තැන ගියත් නිකන් ඉඳ දන්නේ. යා කියන මම මෙතෙන් ආයෙ ප්‍රයත්න කළා ඒ නිසා මගේ ප්‍රයත්න කිරීමේ ප්‍රයත්නේ අතහරින්නේ නැහැ. ඉතින් ඒ නිසා අර සංසිඳිච්ච එකත් පහුරු ගන්න. ප්‍රයත්න නොකරන මනුස්සයා කවදාකවත් කාය සංස්කාර සමතයක්වත් කරන්නේ මොකද කිසිම උත්සාහයක් ගන්න කම්මැලිකමට අතක් පිට අතක් තියාගෙන කැස්සක් ආවා සද්දයක් ආවත් බාහන කරන්න බෑ කියලා නිකන් ඉන්නේ. නිසා මේ දෙන්නම හැලෙනවා. හරියට මුලදී විශාල ප්‍රයත්නයක් ඕන බවත් පස්සේ ප්‍රයත්න ගෙවෙන බවත්. මුලදී විශාල ගොරෝසුවක් පේන බවත් පහු වෙනකොට ගොරෝසුව අතු වෙන බවත්. මුලදී දන්නා தත්ත්වය වැඩි බවත් පහු වෙනකොට පහු වෙනට දන්නා දේවල් තේරම මෝඩකම බවත් මේ නොදන්නාකම දැනගන්න එක තමයි ලොකුම දැනීම කියලා තේරුම් ගන්න තත්ත්වයට යටවෙනවා. ඉතින් ඒ යනකොට ඒ යෝගාවචරයට මන්තරයක් වෙන්නේ නිතර කියන්ට වෙන්නේ නේතම්මම නේසෝ අමසින මේසෝ අත්තා. මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි. බහනට බාධාවක් ආවත් අපි සද්දයක් වේදනාවක් හිතවිල්ලක් නිතර කරදර කරත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. භාවනාදී ආලෝකයක් පහළ ප්‍රසාදයක් පහළ වෙලා වෙන මොනවාරි සුභයක් පහළොත් ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එක දිගින් දිගටම දිගින් දිගටම යෝගාවචරයට මන්ත්‍රයක් අන්තරක් වශයෙන් උදව් වෙනවා. ඒකමයි ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංකාර සමතෝ කියලා මේ සාන්තයේ මේ ප්‍රනීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන අතහැතැමීම විරාගය රාගේ නතර වීම නිරෝධේ නිබ්බාන. ඉතින් එදාට ඒ කියන විදිහට ඔය කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර සමනය කරාට පස්සේ ඔය අපි කොච්චර මේ ආනාපාන නැතුණයි කිව්වත් මොකද්ද ආනාපානයක් තියෙනවා. සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච කියන්නේ අන්න ඒ අච්චර සංඥා චේතනා මට්ටමේදී පැවතින ඒ සංඥා චේතනා දැනගෙන ඊටත් අඩියෙන් තියෙන ඊටාම සූක්ෂම ආනාපානෙ දැක්කට පස්සේ තමයි කියන්න පුළුවන් වෙන්නේ ආනාපාන සති ආනිසංස කතාවේදී සරුවත්‍යංශයේ දේශනා කරපු විදිහට සන්තෝචේව පනීතෝච ඒ ආනාපාන ඉතාමත්ම සාන්තයි ඉතාමත්ම පනීතයි අසේචන කෝච කිසිම පිටින් මොනවාකට ඕනේ කරන්නේ සියල්ල දී ඇති දේවල් සුකෝච විහාරෝච ඒකේ ජීවත් වෙන එක තමයි සුඛ විහරණය කියලා කියන්නේ මොකද ඒක සැප දුක දෙකෙන් තොරයි ඒකේ යමක් නැහැ පෙරලෙන්න දෙයක් නැහැ වෙනස් වෙන්න දෙයක් නැහැ ස්පාසුවක් තියෙනවා. ආන්නේ නිසා ඒකට කියනවා සුකෝච විහාරෝච කියලා. ඒ සුඛ විහරණය තමයි ගෙදෙට්ට ඇවිල්ලා දොරට තට්ටු කරත් කවුරක්වත් දොර අරින්න යන්නේ ඒ මොකද හේතුව ඒක අර කාර්ය බහුල ප්‍රයෝග කරන ප්‍රයත්න කරන ව්‍යාපාර කරන එකනට වෙන්නේ පාළු ගතියක් තනි ගතියක් උහේ ඉන්නවයි කියලා කියන්නේ. ඉතින් කරන්නේ වෙනුවට මොකාක් හරි වෙන කර්මාන්තයක් ඔලුවට දාගන්න. නමුත් එහෙම නොකරත් බෑ මොකද හේතුව මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි අර ගොරෝසු තැන්ලා සියුම් තැන්ට යන්නේ. ඒ නිසා යම් යම් තිබුණට වඩා සියුම් කර්මාන්ත මාර්ගයෙන් ගොරෝසු කර්මාන්ත අයින් කරමින් ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට මේ කාලෙදී බාහිරින් බලන කෙනාට තේරෙනවා ඒ යෝගාවචරයා තමන්ගේ කාලය ගත කරන්නේ හැකිතාක් දුරට මේ මම දැන් මෙතන කියන දේට ගැළපෙන විදිහට. අනිත් එක මේ වෙලාව එනකොට පිට කෙනෙකුට ඒ යෝගාවචර කරන්න තියෙන බලපෑමත් නැති වෙලා යනවා. අඩු වෙලා යනවා. කොක්ක ගැහුවට ඒ කොක්කක් වෙන්නේ නැහැ. බිලි බිලි කොක්කක් දැම්මට ඒ බිලිය නැති වෙනවා නිකන් ඉදිකටක් වගේ කෙලින් වෙලා හිටිනවා. ඒකට කියනවා සංයෝජන හැකිල්ල ගැලවිලා යනවා කියලා. ඉතින් ඒ නිසා කොච්චර සක්කාය දිටි සංයෝජනේ දැම්මත් බිලි කොක්කක් වගේ යෝගාචර ළඟට එනකොට ඒක කෙලින් උලක් වගේ බාටපත් වෙන එක ඇවිලෙන්නේ නැහැ. ඇමිනෙන්නේ නැහැ. එම විචිකිච්ඡාව කියලා නානා ප්‍රවිධියට අපි අපි කෙරෙහිම අව탁සීරුවටපත් කරනවා. මෙච්චරත් කරලා මට මෙහෙම වුණානේ. මේ වගේ තැන්වල මෙහෙමත් වෙනවනේ. මටත් මෙහෙම වුණානේ කියලා පුදුමාකාර විදිහට මේ විචිකිච්ඡාව. ඒ වෙලාවට තේරෙන පටන් ගන්නවා මේක අහලින් අහකින් ඇරලා දාගන්න නීවරණයක්. මේක සංස්කාර සමතේ කියන කෙනාට මේක නෙළුම් පතර වෙච්ච වතුර ඇලපතේ වතුර කඳුළු වගේ හැලෙලා යන්න දෙන එකයි කරන්න තියෙන්නේ. ඒ වගේම සීලබ්බත පරාමාස කියන මේ සඳහා දැඩි සීල ප්‍රත අවශ්‍ය නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ වීතික්‍රම කෙලස් කපලා දාන සීලෙ පමණයි. ඒක නැත්තම් ওই තියෙන සීලෙ හොඳටම ඇති. ඒ නිසා දැඩි වෘත දැඩි දේවල් මොනවාක්වත් මේ සීල වෘත රකින්න ඕනේ නැහැ කියලා පහසුවක් ඇති කරලා දෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය අර ඉස්සර වාගේ භංගයේ දැක්කට පස්සේ ඒක බිඳීමක් විදිහට දකින්නෙත් නැහැ, බයක් ඇති වෙන්නෙත් නැහැ. නීරසකමක් ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේම මේක මිදෙන්න ඕනේ කියලා හිතෙන්නෙත් නැහැ. ඒ මොකද මේ මිදෙන්න ඕනේ දේවල් මුදන මට්ටමට කරදර වෙන්නේ බදාගත්තොත් තමයි. ඒ දේ ඒ වශයෙන් දැක්කොත් ඒව ඇඟට පනින්නේ නැහැ. ඒක නිසා ඒ වගේ තොරවීම හා සමානයි තියෙන දේ තියෙන වශයෙන් දකින්න. එතකොට බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා යෝගාවචරයට ඉස්සල්ලා හම්බ වෙන්නේ මා ළඟ මෙච්චර වැරදි තියෙනවා. මා ළඟ මෙච්චර අසතිමත් ගතිය තියෙනවා. මා ළඟ මෙච්චර මා විවේචන කරන ගතිය තියෙනවා. මා ළඟ මෙච්චර චෝදනා තියෙනවා. මා ළඟ මෙච්චර අයිතිවාසිකම් සඳහා සටන් කිරීම තියෙනවා. මේ එන දේ බාර ගන්න කැමැති ගතියක් තියෙනවා. එන්න එන තැන තේරුම් ගන්න පටන් ගන්නකොට ඒ යෝගාචරය හැම සිද්ධියකදීම ඇතුළට නැමෙයි. නඩු ප්‍රසිද්ධ මේ නඩු කියන්ට අධිකරණ ශේෂාධිකරණට යන්නේත් නැහැ. රජු ළඟට දුවන්නෙත් නැහැ. කාගවත් ළඟට යන්නේ තේරුම් ගන්න මේක දරන්න බැරිද? මේක සංස්කාරයක් කරගන්න තියෙන්න බැරිද? මේ निराකුල ප්‍රවාහයේ निराකුලව යන්න බැරිද? ආකුල කරන්න ඕනේද? ඉතින් උගෝදනේ පුරුදු වෙලා තියෙන්නේ වෙලාවේ ඒ කෙරුවේ නැත්තම් ඒ අපෙන් සමාජයට වෙන යුතුයකම් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා අර කොහෙද යන දෙයකට ඇඟේ දාගෙන අයිතිවාසිකම් පටලවාගෙන ඒ අර මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන. පෑදී දිහට බොරදී එකතු කරනවා. ඒ වුණත් මේ මට්ටමට අපි යෝගාවචරය තුළ පෑදීදී බොරදී වෙනවා. මොකද බොහෝම ඉක්මනට ප්‍රමාණය දැනගන්න පුළුවන් ශක්තියක් වෙනවා. ඒ නිසා කියනවා මේ සංකාරූපේක්ඛ ඥානෙ දක්වාම යම් කිසි කෙනෙක් හිත දියුණු කළොත් ඒ පුද්ගලයාගේ හිතට සමාන කරන්න පුළුවන් රහත් හිත ළමයි කියලා. නමුත් ඒ ඒ විදිහට ඒ 100ක් සංස්කාර උපේක්ෂාව ඇති වෙච්ච හිතේ යම් ප්‍රමාණයක් ප්‍රතිශතයක් දැනටත් යෝගාවචරයෙන් හිත තුළ තියෙනවා. ඒක යෝගාචරය තාම කෙනහිලිකම් කරනවා නොසැරිලිකම් කරනවා ඒ වෙනුවට අර සංස්කරණය කරන ප්‍රයෝග කරන ව්‍යාපාර කරන හිතත් එක්ක ආදකම් පැවැත්වීම නිසා අපි ළඟ තියෙන අසත්පුරුෂ ගතිය මේ විසංකාරගත හිතට ආධාර නොකර අතාරින්න. ඉතින් අපි හිතනවා මේ ලෝකේ භාවනා කරන අයට අනික් කට්ටිය බාධා කරනවා. අපි හිතනවා මේ නියම බුද්ධ ආගම පැතිරෙන්න බැරි හේතුව අන්‍යාගමික හෝ මේ සාමාන්‍ය ආගම කරන මොනවාක්වත් නෙමෙයි තමන්ගේ ඇතුලේ තියෙන සංකලන සංකල්පනා පමණයි. ඒක හොඳට තේරෙනවා මේ භාවනා කරනකොට එන විවේකයට විවේකේ එනකොට මොනතරම් නුරුස්නා ගතියක් නැගිටලා සලුවක සදාගෙන යන්න ඕන ගතියක් එනවද? ඊළා ආයේ ව්‍යාපාර ව්‍යාපෘත වෙනකොට අපිට අපි අමතක වෙනවා. භාවනාදි කරන්නේ අපිට කෙලින්ම තමන්ට තමන් මූණ දීලා එහෙම දෙයක් නැති බව ඒකේ හිස් බව මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්න ප්‍රයත්න කරන එක. නමුත් භාවනාවෙන් පිට ගියාම වෙන්නේ අපි විවිධාකාර දේවල් වලින් තමාව අමතක කරලා මත් වීමක් කරන්නේ. ඒකට කියනවා මද පමාද කියලා. එක්ක ඒක මද්ද්‍රව්‍ය වලින් මදයටපත් වෙනවා. නැත්නම් ප්‍රමාදයටපත් වෙනවා. අන්න එහෙම නොවි එහෙම නැත්නම් ඉතින්දී නොකියා නොහරින්ද නරකයි. ඒ බව දන්නවනම් මයි ළඟ මෙන්න මේ වගේ ව්‍යාපාර කිරීමක් තියෙනවා. මෙන්න මේ විදිහට මම මේ වෙලාවේ මාව අමතක කරලා තියාිනවා කියලා දන්නවනම් අවිද්‍යාව ජයගත්තා වෙනවා. තාම කෙලස් යෝග ජීවිතයේදී ඒක සිද්ධ වෙනවා. එතනදී අසාධාරණතා දෙකක් පෙන්ලා දෙන්න පුළුවන් සිවුමට එකක් ඒ යෝගාවචරයාම Tamanට අනුකම්පා කරගන්නේ. මිච්ඡරත් මේ දේ කරන්න තියෙදි මට මේ වැරදි පුරුද්ද අතාරින්න බැරි වුණානේ. මට මේ විදිහට <clears throat> වැරදි ආදාස දීම නැතර කරන්න බැන්නා කියලා තමන්ට දෙස් වෙනවා. දෙක බාහිර ඉන්න කට්ටිය එයාව අධිකරණයට නගනවා. නගලා තීන්දුව කරනවා. වැරදි කියලා මේ වැඩේ වැරදි මේ සමාජයේ යන කට්ටියට වැඩිය වෙනස් කියලා. මේ දෙකම හරහා නොගිය කෙනෙක් කවදාකවත් සෝවන් වෙලා නැහැ. මේ දෙකම හරහා ගිල තමයි මේ නිවන් මාර්ගය ලැබුවේ. එක්කෙනෙකුටවත් මේ දෙකේදී මේ කෙනෙකුට වැඩිපුර අසාධාරණ වෙනවා ඒකට අඩුපුර නැහැ. මේ කෙලෙස් ලෝකේ පුද්ගල ભેදයෙන් තොරව බලනකොට හැම කෙනාටම මේ ඒ අසාධාරණ එක දිගටම සිද්ධ වෙනවා. කෙලෙස් ඡණ්ඩයි පරුසයි නික්ලේශී බව අනාත්මයි සාන්තයි. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අර ඡණ්ඩ පරුස කෙනා අර සාන්ත තුන්දර තැනට ගිහිලා පාළුගේ වළම් මෙදිනා වගේ නිතරම කරනවා. අපි මේක ඇතුළත දකින්න දකින්න හැම වෙලාවෙම පිටත. අනේ ඇතුළට දකින්න නැමෙන තැන තමයි මේ සබ්බ සංඛාර සමතේ <clears throat> නැත්නම් සංඛාර උපේක්ඛාව කියලා කියන්නේ. නිසා කෙනෙක් මෙතෙන් ගියොත් එයාට සුද්ධ අවස්ථාවක් තියෙනවා. මේ සංසාරේ පැනලා එහා පැත්තට යනවද? නැත්නම් දන දන දක දක මේ සංසාර සංසාරයේ තව වශී කරනවා කියන්නේ. වශී කරන නැත්නම් අපි බෝධසත්ව කියලා කියනවා. එහා පැත්තට පයින් එක්කනට කියනවා ආර්යයන් වහන්සේ කියලා. මෙතන ගියාට පස්සේ එහා පැත්තට පැන්නත් මේ පැත්තේ නතර වුණත් ඒකේ දෝෂයක් නැහැ. එයා ඒ තරම තරාතිරම පමණ දන්න කෙනා. නතර වෙන කෙනා මේ தත්වයටදී මේ විශේෂිත ඥාණය ඇතුව මීට මත්තේ පවුණු කිරීමෙන් අනුන්ට කරන්න තියෙන උදව් සලකා බැලීමේ විශේෂිත ඥානයක් කියන්නේ මෙතනින් ප්‍රඥාව මුදුන්පත් කරගෙන මහා කරුණාවට දාලා බෝධි සම්භාර පුරනවා බෝධි චිත්තේ පුරනවා බෝධි අදිෂ්ඨානේ ගන්න. ඒ නෑ ඒ දේ මට කරකට ඉන්න ඕනේ එහා පැත්තට යන්න ඕන කියලා කියන කෙනා එහා පැත්තට පයින්. එහා පැත්තට පැනීම පිළිබඳව අදහස ඇති කරගන්නවා. ඒක ඒ පුද්ගලයාට අයිති දෙයක් නෙවෙයි. ඒ පුද්ගලයාට විනිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙතන ගියාට පස්සේ තමයි මේ පුද්ගලයාට තේරෙන්නේ මගේ චර්යාව කොහොමද. මම මේ දුරදිග යන ගමනක සංසාරයේ ආයතරයක් මේ සංකාරූපේකාවට ඇවිල්ලා ඒ ස්ථිර කරගෙන නැවතත් ඒ නික්ලේශී වෙලා විසංඛාරගත හිතක් ඇතින සංස්කාර වලට ආපහු යනවා. කෙලස් වලට ආපහු යනවා. ඉතින් ඒක මේ වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් හිතුනේ ඒ වෙද්දු ඉන්න ඕනේ ලෙඩ්ඩු දාගෙන තමයි. වෙද්දු ඔක්කොම වෙනම කාමරයටලා වෙද්දුන්ගේ කාමරය කියලා බෝඩ් එකක් දාගෙන ලෙඩ්ඩු හම්බු නොවි ඉන්නවනම් මොකටද ඔය වෙදකම්? නිසා සංස්කාරයන්ගේ තරාතිරම දැනගත්තට පස්සේ සංස්කාරයන් ගොජ දාන ව්‍යාපාර කරන අතරට ගිහිල්ලා ඒ අත්තන්ට ඒ කාරණා කියලා දීම බෝධිචර්යය. ඒක ඉතින් මහා කරුණාවට වැඩ. මහා ප්‍රඥාව ඇති එකනා ඒ පිළිබඳවත් උපේක්ෂා වෙලා Tamange ගැලවුම බලන. ඒක නිසා බෝසතාණන් වහන්සේ නමක් වෙන්න නැත්නම් මහා බෝසත්ගේ හෝ බෝසත් චරිතයකට යන්න සංඛාරූපේකාමේ මෙපිට කරන කතා නිකං කටලු කතා. සංඛාරූපේකාට ගියාට පස්සේ එහෙම කෙනෙකුට කිසි කෙනෙකුට නිඳ කරන්න බෑ. ඒ පුද්ගලයා ඒ සංස්කාරයන් පිළිබඳ සමාජය පිළිබඳ තමන් පිළිබඳ හොඳ හරස්කමක් දැකලා නැවතත් ඒක ඒක සාමාන්‍ය සාහිත්‍ය විස්තර කරන බදී අතිශ්‍රේෂ්ඨ සාහිත්‍යමය අවස්ථාවක් තමයි නැවතත් කෙලෙස් සහිත පුද්ගලයන් අතරට යන්නේ. නැතුව නික්ලේශී පුද්ගලයන් පැත්තට යන එහෙම නැත්නම් නිවන් දැකීම පැත්තට යන එක තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කෙලවට පැමිණිට කරලා අපව එන්න පුළුවන්. ඒක අටුවාවේදී හරි ලස්සන උපමා රාශියකින් පෙන්නලා දීලා තියෙනවා. මම ගරු ගාම්භීරව තමයි පෙන්නන්නේ. ඒක නිසා යම් කෙනෙක් කියනවා නම් බෝධිසත්ව චරිතයක් මට තියෙන්නේ කියලා එහෙනම් මෙතෙන්ද ගිහිල්ලා තමයි පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ නැත්තම් කරන්න බෑ. පරීක්ෂා කරුවට පස්සේ වුණත් ඒ පුද්ගලයාට විශාල අභියෝගතාවලට මුහුණ දෙන්න වෙනවා. නමුත් Taman ඒක පිළිබඳව හැම පැත්තෙම ඉවසීමේ ශක්තිය ඇති කරගන්නේ හිතලවත් පෞද්ගලික ගුණයකට නෙමෙයි මේ සංඛාරූපේක්ඛා ඥාණයට හිත දාලයි. සංඛාරූපේක්ඛා ඥාණයට හිත දැම්මට පස්සේ මේ පුද්ගලයාට කොච්චර ගෙවිලා ගියත් අතපය කරලා ගියත් දත් ගැලවිලා ගියත් නැවත නැවතත් මේ බෝධිචර්යා බෝධිසත්ව මේක පුරන්ඩ පුළුවන් තරම් මේ ධෛර්යයක් සද්ධාාවක් ඇති වෙනවා. ඉතින් මේක නරකයි කියලා කියනවා නම් නරකයි කියලා කියන්නේ මේ මිෂනරි වැඩේ නරකයි කියන එක. මිෂනාරි වැඩවලත් කරන්නේ ඒ තමන් කැමති ආගමට පැරවීම හැරවීම සඳහා තමන්ගේ සියලු වැඩ බහා තබලා ඒ අන්‍ය ආගමිකයන් කෙරේ ගිහිල්ලා බැනුම් අහලා නින්දා විදලා දිගින් දිගටම දිගටම සුභාරංචේ පතුරුනි. ඒක හරි භයානක දෙයක් අනික් ආගමකගේ පැත්තෙන් බලනකොට. ඉතින් බුද්ධ ආගමේක නැතුවා නෙවෙයි. බුද්ධ ආගමෙත් එහෙම එකක් තියෙනවා. වෙන්නේ කොහොමද? මේ සංකාරුපේක්ඛා ඥානය දක්වාම සංසාරේ තේරුම් අරගෙන මම කියන්නේ කවුද කියලා තේරුම් ගන්න කෙලස් තේරුම් අරගෙන ඊට පස්සේ ඒ තමන්ගේ ලාභ සත්කාර ප්‍රයෝජන සඳහා නෙවෙයි තමන්ගේ වාසියක් සඳහා නෙවෙයි මේ ඇත්ත ඇති හැටියට කියා දීමේ අදහසින් ඒ අතොත් එක්ක බන කිනටතරේ ජීවත් වෙන එක තමයි කරන්නේ. ඒ පුංචි කළ සලකන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේක මම නැවත නැවතත් බතක් කරන්නේ මේ தත්ත්වයට යන්නේ නැතුව මේ අනුන් කෙරේ අනුකම්පා කිරීම චෝදනා ලැබිය යුත්තක් අවස්ථාවාදී කියලා. Taman එතෙන්ට ගියාට පස්සේ අනුන්ට උදව් නොකරනවා නම් ඒකට කියන්න පුළුවන් ආත්මార్థකාමී කියලා. මෙන්න සංඛාරූපේකාර ගියේ කෙනාට තමයි මේ අවස්ථාවාදීත්වයත් ආත්ම තමන් ගැන විතරක් පමණ බලන ආත්මාර්ථකාමීත්වයක් කියන එක පිළිබඳ අර්ථකථනයක් දෙන්න පුළුවන්. අනික් ඇත්තොත් මේවා ගැන හරියට කතා කරනවා. කතා කරාට ඒවා නිකන් තර්කයට පමණයි. මෙතන ගියාට පස්සේ තේනවා මේ දෙකම කෙලෙස් නියෝජනය වෙනවා. ඒ නිසා මෙතෙන්ට යනකම් වටපිට නොබල කෙලින්ම යන්න ඕනේ රග සෙල්ලමක් කරන කෙනෙක් වගේ බෝලේ පාස් කරන්න යන්න එපා. පාස් කිරුවොත් පාස් කරන්න ඉන්නේ පස්සට. ඒ නිසා ගත්ත හෙන ගෙඩිය වගේ කඩාගෙන යන එකයි තියෙන්නේ. මෙතන ගියාට පස්සේ තමයි ඉසුබුලන්න වෙලාවක් හම්බෙන්නේ. මොකද මෙතන ගියාට පස්සේ මම එයා ඉතුරු වෙන්න බෑ. කාය අර කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන් අපි කරන මේ සකස් කිරීම, අරැඳීම්, මවාපෑම් ආලවට්ටම් සේරගෙම තියෙන හීන භාවය. හේරගෙම තියෙන මේ වතුර ඇඳපු ඉරි වගේ තියෙන ස්වභාවය, ශූන්‍ය භාවය තේරුම් ගත්තට පස්සේ ඒත් නාඩගමක් නැටෙනවා. පැමිණි දේ කරනගෙන යන ගතියක් තියෙනවා. නමුත් ඒ කරාට ඒ පුද්ගලයාට කාටවත් බෑර පෑදිලි දීපු බුලකට කෙලසන්ට හදනවා වගේ පිටින් කෙලස් වලින් කෙලසෙන්නේ. එයා දිගට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා සංඛාරූපික ඥාණය තමයි පටිපදාවේ කෙලවර එතෙන් ගියාමත් ඒ පුද්ගලගේ හිත අරියත් හිතකට සමානව බොහොම පුතුල ගතියක් සම්‍යක් ගතියක් ස්වභාවයෙන්ම මතුවෙන නිසා අපේ යෝග ජීවිතය නැත්නම් තර්කයෙන් ප්‍රයත්නයෙන් කරන්න පුළුවන් අවසාන කෙලවර මේකයි. නිසා යම් කිසි කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා විනිශ්චය කරාට පස්සේ සරුවචනාංශයේ එවැනි කෙනෙක් පිළිබඳව තියෙන වගකීම අතහරිනවා. ඒ කෙනාටම ඒක තේරුම් අරගන්න ඉඩ යනවා. මොකද එයා සුදුස්සෙක් බවට පත් වෙන නිසා අපි මේ කරගෙන යන වැඩවලදී ඒ උවමනාවෙන් එවැනි தත්ත්වයට යන්න තියෙන එක වළක්වන අනදර කරන වැඩක් අපි ළඟ තියෙනවනම් ඒක අසත්පුරුෂ ගතියක් ඒක කෙලස් කසර ගතියක් කියලා දැනගෙන ඉකල යුතු වෙලාදී කරන්නත් නොකල යුතුලා නොකර ඉන්නත් ඒ මාර්ගයෙන් එළියට ගිහිල්ලා මේ අවසානයේ තියෙන මේ සියලු සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව මේ ජීවිතේදීම සාක්ෂාත් කරගන්නටත් මේ බණ කොටස් මේ ධර්ම කොටස් තමන්ගේ අත්දැකීම් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම ඒ ඥානයන් පිරිසිදුව විසදව සම්‍යක් තාලෙන් පුරුත්ත තාලෙන් අත්දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා සමාප්ත කරන්න කලින් කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු දෙයක් තියෙනවා අපි ඒකට සාදර වෙමු. එහෙම අත්අනුකූල. <clears throat> මතුවෙන ප්‍රශ්න නැත්තම් අපි සම්ප්‍රදාන කූලව පේන පෙන්නත්තන පින් පැමිණීමේ ඥාතීන්ට පින් පැමිණීමේ සහ අපේ પરමාර්ථ ජීවත් කර ගැනීමෙන් අපේ සැසිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා සංඛාර කියන වචනේ විරුද්ධ අතේ. විසංඛාරගත වෙනවා අසංඛාර වෙනවා නැත්තම් සංඛාර සමතය විසංඛාර අසංඛාර අසංඛත කියලා කියනවා. සංඛාර කියන එක මම ඇහුවා මොකද්ද කියලා තේරෙනවද? මම කියන්නේ සංස්කාර කියන්නේ මොනවද? එතකොට මේ දුම්බර ගොයියර තේනවා. මොකක්ද තේරෙන්නේ? ඔය ඒක එක පැත්තකට කියන්න පුළුවන් සංස්කාර කියලා කියන්නේ චේතනා කියලා. මොකක් හරි හිතලා කරනවා. නමුත් සාමාන්‍ය සංස්කාර ස්කන්ධය කිව්වහම වේදනා සංඥා ඇර ඉතුරු චෛසික 50ම සංස්කාර ස්කන්ධෙත් තමයි වැටෙන්නේ. ඔක්කොම සාමාන්‍ය ඉලක්කම් ගණන් කරන හැටියට චෛතසික 52ක් තියලා කියනවා. චෛතසික කියලා කියන්නේ හිත තියෙන බවට හිතේ නගින රැලි. වතුරකඩක රැලි නගිනවා වගේ. රැලි කඩලින් අපි දන්නේ මෙතන වතුරක් තියෙනවා කිය. ඒ රැලි જાති 52ක් පොත කියවන කට්ටිය ගණන් කරලා තියෙනවා. ඒකෙන් සංඥාව කියලා හඳුනා ගන්නා චෛතසිකේ සංඥා ස්කන්ධය කියලා වෙන් කළා තියෙනවා. විඳීම්. සැප දුක් අදුක්කම සුඛ ආදී විඳීම් කොටස වේදනා ස්කන්ධය කියලා. ඊටු 50ම සංස්කාර ස්කන්ධෙත් තමයි වැටේ. ඉතින් ඒකට පිං හිතවිලි, නරක හිතවිලි තේරම ඔන්නෙම තියෙනවා. නමුත් මේ පන්තිය 50 දෙනෙක් ඉන්න පන්තියේ මොනිටර් විදියට ඉන්නේ චේතනාව. එයා තමයි ටීචර් නැති වෙලාවට කට්ටිය මෙහෙවන්නේ. උපමාවට දීලා තියෙන්නේ වඩු පන්තියක ප්‍රධාන වඩුව නැති වෙච්චාම ප්‍රධාන වඩු ශිෂ්‍යයා. තමනුත් වඩු වැඩ කරන ගමන් අනික් කටියට ලීටි කීරිය ඇඳලා දෙනවා. ඔබ මේක කාපන්, ඔබ මේක කරපන් කියලා මෙහෙවනවා. ඒකට චේතනාව කියලා කියනවා. එහෙම නැත්නම් ඔරුවක මේ අවරපත වගේ. අවරපතෙන් තමයි හැරෙන පැත්ත තීන්දුව කරන්නේ. කට්ටිය හබල් ගන්නවා. ඒක වීරිය. ඉතලා මූණත යොමු වෙලා තියෙන පැත්ත මානසිකාරේ. ඒ දිහාට තමයි යන්නේ. අමුතු පිටිපස්සෙන් අවරපෙත්තෙන් තමයි හරවන්නේ. මේ අවරපෙත්ත පේන්න නැහැ. අර පිට වතුර යට තියෙන්නේ. ආයෙත් බොහොම පොඩි දෙයක්. ඔය මේ ආසියාන්තරාවෙත් අර පිටිපස්සේ ෆ්ලෑග් එකේ පොඩ්ඩක් මෙහෙම එකක් තියෙනවා. හෙලිකොප්ටරෙත් කෙළවරේ පුංචි ෆෑන් එකක් තියෙනවා. ඒකෙන් තමයි මේ දිශා වැරන්දේ. ආන් ඒ විදිහ එකක් මේක ඒකෙන් සිදුවෙන වැඩපිළිවෙලට තමයි සංස්කාර කියලා කියන්නේ. සංස්කාර කියලා කියන්නේ ඒ සංඥාව ක්‍රියාත්මක වෙච්ච බාට ලෝකේ හිටින කැලල. ලෝකේ හිටින ලාංඡනය තමයි සංස්කාර කියලා කියන්නේ. පිං කරනවා, පව් කරනවා කියලා අපි මේ කරන්නේ සංස්කාර ක්‍රියාවත් කරන්නේ. පින් හෝ පව්. එවැනි ක්‍රියාවත් කිරීමක් නැති තැනක් විසංඛාර කියලා කියනවා. ඒ කියන්නේ චේතනාවක් නැහැ. කියන්නේ පැමිණිදී. පැමිණිච්ච දේ අපි කියන සිංහලෙන් පැමිණි දුක් පැනිතසයි කියලා. වෙත පැමිණිච්ච දේ අපි වගේ කියන්න ඕනේ. ඒ යෝගාවචරය කියන්නේ වෙත පැමිණිච්ච දේ බාර ගන්නවා අර්ග දීපං කියලා රණ්ඩු කරන්නේත් නැහැ සටන් කරන්නේත් නැහැ චෝදනා කරන්නේත් නැහැ පැමිණෙන්නේ ඒ මෙයා මට දුන්නට මෙයාගේ නෙවෙයි ඒ කර්මානුරූප වෙන දෙ මෙයා ඒ වෙලාවට ඒ පොලිසියෙන් පිස්කල් නියෝජනය කරනවා අර මනුස්සයා ගෙන් එළියට අතල් දාගෙන පිස්කල් එක තරහ වෙලා වැඩක් නැහැ පිස්කල් කරන්නේ රාජකාරියක් එහෙම නැත්නම් මිනි කපන මනුස්සයා අපිරිය කළ වැඩක් නැහැ ඌ කරන්නේ රාජකාරියක් ඒ වැඩේ තමයි ඒ වැඩේ සිද්ධ වෙන්නේ අපි නොදන්න හේතු රාශියක් නිසා. ඉතින් අර මේ පෘථග්ජනය කරන්නේ අර එන මිනිස්යාත් එක්ක රණ්ඩු කරනවා. සංස්කරණයම තමයි සංස්කාර කියලා කියන්නේ. ඒක සංස්කරණය කරනවා කියලා කියන්නේ තියෙන විදිය හොඳ නැහැ. ඉතින් කොන කපන්න ඕනේ, පොලිෂ් කරන්න ඕනේ, අනම්මනම් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා කියනවා ආර්ය වාසය ගැන කතා කරනකොට ආර්යයන් මාංශ නමක් මේ ආර්ය ආසනයක් ආර්ය ආසනයක් හදාගන්න. සාමාන්‍ය කෙනෙක් ආසනදරට ගම දීප්තු අනම්මනල් දව දඬුලින් හදන්නේ. ආර්ය ආර්ය පුද්ගලයාට කල්පනාවක් වෙනවා මෙතන සක්මන් කරුවොත් හොඳයි කියලා. එයා සක්මන් කරන්න හිතෙන්නේ සක්මන් මළුව දැක්කට පස්සේ. මේ වෙලාව නම් හොඳයි ඊට පස්සේ ඒක සක්මන් කරනවා. සක්මන් කරුවොත් පස්සේ අනේ පොඩ්ඩක් වාඩි වෙන්න නැත්තම් හොඳයි කියලා. ඒකෝට බලනකොට ළඟ තියෙන පිටුරු ටිකක් අරගෙන කියලා ගහක් මුල දාගෙන බද්ද පරියන්ක කියලා ගැහුවට පස්සේ ඉතින් එයා ඉන්නේ කුෂන් එක තමයි. ඒ කැමැති තාක්කල් පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය ඉන්නවා. ඉන්ද්‍රියවල නැගිටලා ගියාට පස්සේ අර වේ අර පිදුරු ටික වේයෝකයිද? නැත්නම් ඕක පිදුරු කඩේ ගහගෙන මේ මේකට බණ්ඩ ධ්‍යානට උදව් වෙච්ච කියලා කරේ ගහගෙන ඇවිදිනවද? මොකක්වත් නැහැ. මේ පිදුරු ටිකේ ඉවරයි. මේ වැඩේ ගත්තා ඉවරයි. ඒක ඒකට කියනවා ආර්ය ආසනය කියලා. ඒ ආර්ය ආසනේ සංස්කාර නැහැ. ඒ පිදුරු මේ කල්ැතුල හැතිගෙන හිටු පිදුරුවක් නැහැ. ඉඳ ගන්න හිතුනට පස්සේ ළඟ තියෙන දයක් අරගත්තා හේවණක්. ඒ වෙලාවට දක්න හේවණක් හදාගත්තා. වාඩි වුණා. වාඩිලා යනකොට ඒ ගහට රඳින්න ඕන කමක්වත්. පිටු ටික කරේ තියාගෙන යන්න ඕන කමක්වත්. මේ පිටුරු අයියෝ මෙච්චර මේ භාවනාවට උදව් වෙච්ච පිටුරු වේව කන්න දෙන්න ඕන නැහැ කියලා එහෙම හැංගීමක් එන්නේ නැතිව. ඒකට කියනවා ආරි ආසන කියලා. සංස්කාර කරගන්නේ ඒවත් එක හැප්පුණොත් ප්‍රතික්‍රියා කරොත් පමණයි ප්‍රතික්‍රියා කරුවේ නැත්නම් විසංකාර වෙන්න වෙනවා ඒවා එහෙම ඇවිල්ලා හොයනවා අපි වාහනයක් කෙලවුණොත් දෙපැත්තේ පහුවෙනවනේ ලක්ෂයක් දේවල් ඒවා බලලා ලකුණු ෆොටෝ ගන්න ගත්තොත් තමයි සංස්කාර ගෙදර ගිහිල්ලා මේක මෙහෙම වුණා, අරේ වුණා කියන්නේ. ඒ පාසින් ෂෝ. යන දෙයට යන්න ඇරියා නම් තමනුත් ඒ පාසින් ෂෝ එකක් වෙනවා. තමනුත් ඒ ඒ නාටකෙමම කොටසක් වෙනවා. තමයි මේ අහවල් දෙය දැක්ක ඒක අහවලට පෙන්වන්න ඕනේ මේක ලොක් කරන්න ඕනේ. ඒ කියන්නේ අත්කුණක් අරගෙන මල්ලි දාගත්තා. ඊට පස්සේ ඒක නඩත්තු කරන්න ඕනේ. ඒකට අයිතිවාසිකම් කියන්න ඕනේ. නානා ප්‍රශ්න. මේ නිකන් යන හීනෙක හීන වැලක තවත් හීනයක් කියලා මේ හැමදාම ජීවත් වෙනවනම් අතරුණ පුදුම තරුණ හිතක් තියෙන්නේ. ඒ වගේම කවදාකවත් එයා වටන්න බෑ. ඊගාවට එන්නේ තේකනේ. දැන් මේ නැති වෙච්ච එකම තමයි ඊගාවට එන්නේ. ඒකම තමයි මේ පලිප්පේ දාලා නිකන් අර මේ මේ අර කොත්තු රොටිය තමයි. ඊයේ එකම තමයි. ඊයේ රොටියම තමයි ආයෙ ටොට් ටොට් ගාලා ගහලා ඉවරලා ආයෙ ටෙම්පරාදු කරලා දෙන. ඒක විකුණු නැත්තම් ඒ ටික ඇරෙන්න බහුවෙන්ද දැන් තියෙන හොඳම එක තමයි. කන්නේ එකමයි. ඈ? කන්නේ එකමයි. ඔය කන්නේ එකමයි. කොතර ටික කියන්නේ ආක දාන කාලේ සීරම එකතු කරලා පොප් එකක් හදන. කන විදිහේ වෙනස හොයන්නේ. අපේ අම්ම තෝසෙ හදලා ඉවරච්චාම පුස්නා වත්. ටෙම්පරේචර් කරලා ගන්නවා. ඉතින් ඒක නිසා ඔය හැම ඔය අහක දාන කිසි දෙයක අහක දාන දෙයක්වත් නැහැ. අලුතෙන් හම්බෙච්ච දෙයක පරණ නොවිච්ච දෙයක්වත් නැහැ. ඔය ඔක්කොම පර්ණිචර් තමයි ආයෙ පොලිප්පේ දාලා පෙන්නන්නේ. ඉතින් ওই අලුත් ඒවා වුණාට වැඩිය හොඳ තියෙන දේ යපෙන්න ගත්තා. අපේ දැන්නමත් රජ වෙලා ඉන්නේ. අලුතෙන් මොනවක් කරන්න දෙයක් නැහැ. ඒක තමයි කියන්නේ දැකලා අන්ධෙක් වගේ හිටපන් කියන්නේ. ඇත්තත්තේ අන්ධෙක් වගේ හිටපන්. දිත්තේ දිත්තමත් තමයි වෙති. දැකීමෙන් එතනින් නැතක. කෝකල් තරං ගහන්න යන්න එපා. මම දැක්කා කියලා අනේ මගේ ඇස් දෙක හරි වාසනාවන්තයි කියලා ඒක ඕනෙත් නැහැ. නිද්දකින් දැකපු තේ මේක කුණු බුදේ පාන්දර මුලිච්චුනේ කුණු කන මොකක්වත් ඕනේ. දැක්කා මෝල් අන්ධෙක් වගේ ඉන්නේ. දැක්ක දැක්ක පමණින් නතර කරන්න පුළුවන් නම් බුදු තමයි. අපි තමයි අර පස්සේ කොටස අපි දාගන්න පළිප්පුවක් සංස්කරණයක් ඒකට වග වෙන්න ඕනේ. අරකට වග වෙන්න ඕනේ. ඒ නිසා එතනින් එහාට අතනින් නතර කරන්න පුළුවන් නම් බ්‍රේක් අහන වාහනයක් නම් හෙලට ඇද වැටෙන්න දෙයක් නැහැ. ඒ තමයි යෝගාවචරයේ ඒක අන්තිම ශ්‍රේෂ්ඨම දේ තමයි දැකීම දැකීම මතින් නතර කරන්න. ඇහිීම ඇහිීම මතින් නතර කරන්න. අනිත් දේවල් ඒ මතින් නතර කරනවා නම් හුඟ දෙනෙක් හිතන්නේ වගකීමක් නැතික චරිතයක් කියලා. කිසි දෙයක් මේ මෙච්චර වටිනා දෙයක් කිව්වා අහුම් ගන්න දුන්නේ මෙච්චර වටිනා නම්බුකාර දෙයක් කිව්වා මේ ගණන් ගත්තේ නැහැ අසුබ දෙයක් කිව්වා සැලකුවේ නැහැ කියලා කියන්නේ ඒ ඉතින් එහෙම අර ඒ නොදන්න කෙනෙකුට එහෙම අඥානුපේක්ෂාවකුත් තියෙනවා බම්මණයට මොනවක් කිව්වට වැඩක් නැහැ බීරියලියට වේනා ගන්නවට වැඩක් නැහැ එහෙම එක්කුත් තියෙනවා මෙතන ඊට වැඩිය වෙනස් දෙයක් තියෙන සම්පූර්ණ දන්නවා මේ වෙලාවේ හැටියට මම කරන්න ඕනේ මගේ හිත පරිස්සම් කරගන්න මේ කවුරු මොන જાති පෙන්නුවත් මොන જાති කිව්වත් හිත වැටුනොත් ඒ මනුස්සයාගේ නෙවෙයි දෝෂේ. දෝෂේ මගේ. නිසා අහුවට නෑ අහුණා වගේ ඉන්න ඕනේ නම් ඔක ආයේ එයි. ඒ නැත්තම් වෙන්න ඕනේ කාරණා වෙයි. ඕකට එච්චර කලබල වෙන්න හොඳ නෑ කියලා ගන්නවයි කියන්නේ බුද්ධ පුත්‍රෙක් වෙනවා කියන එකයි. ඒ වෙනතු කරදරීමක් නෙවෙයි. කර අරිනවා කියලා කියන්නේ අඥාන උපේක්ෂාවෙන් සට ප්‍රඥාවෙන් කරනවා. මේක දිහම අපිට කවුරු කරවටන්න ඕන කමක් නැතිව දැනගෙන බලන්න ඕනේ මේ නෙළුම් පතර වැටිච්ච වතුර කඳුල වගේ. කෙලින් තියෙනවා නම් හිතේ ඇල වුණොත් වැඩි. ඇල පැතර ඇත්ත වතුර වගේ. ඕක විතර පෙන්වන්න බැරි දෙයක් නෑ මිනිස්සුන්ට. ඒක තියෙන මනුස්සයව ගණන් ගන්නෙම නෑ මේ මනුස්සයට මොනවා කිව්වත් ගණන් ගන්න නෑ කියලා. අගමෙක ඥානකම යටපත් කරගන්නකො කොහෙලයි මකිනක් ගන්න. මචං නෙවෙයි එතකොට ඇත්තටම ගහන්න වටිනවා. ඒ කියන්නේ වගකීම් පැහැරීමක් වෙනවා. අඥානකම නෙවෙයි මේ ලෝකත් ස්වභාවය මේකයි. ඉතින් මේ මං කර මං ගිහලා මම මොනවද කරන්නේ ඕකට? කරන්න වෙන්නේ දින අර තමන්ගේ මේ හිත නරක කරගන්න එක විතරයි වෙන්නේ ඊගාවට එන එකේදී අපිට අරක මතකත් නැහැ. මේ නඩුවක් දැම්මයි කියලාක දිනුවයි කියලාක ඊට පස්සේ ඒක මතක නැහැ. අර ඉදිරිපත් වෙච්ච වෙලාවේ තමයි යෝග පහුරු ගෑවිච්ච තුවාලේ වගේ දැවෙන්න පටන් අරගන්නේ. ඒක නිසා මේක ළමා නාඩගමක් මේක හීනයක්. ඉතින් ඒ හීනෙට මොකටද උච්චාරණු කියන්නේ? ඊගාට ආයෙ හීනයක් පේනවනම් මේ හීනේ යන්නේ තව හීනකට නම් ඉතින් ඒ මනුස්සයව වැඩි අපේ පුදුම අල්පේශතාවයක ගොඩනගනවා නේද? එව නැතු අපි ගත්තොත් හීන පැත්තක දාලා අපි ගියාත්ම මොන මොන දේවල් අල්ලන් රණ්ඩු කරගෙන ඉන්නද බලන්න. නහර පුප්පගෙන කෑ ගහගෙන මම නම් මම ඉන්නකොට ඕව වෙන්න දෙන්න බෑ දැන් කොහෙද? අම්බලෝ හට නැම් මත නැ කවුරු වෙනුවෙන් සටන් කරද මොන මතේට රණ්ඩු කෙරුවද මොකක්වත් මතක නැහැ. දැන් මේකට නහර පුප්පන. ඉතින් බුදුහාම කියන තත්‍ර තත්‍රාවිනන්දනේ. අපායට ගියොත් අපාය දුක් විඳින්න අයිතිවාසිකම් ඉල්ලනවා. මිනිහෙක් වුණොත් මනුස්ස ආයිතිවාසිකම් ඉල්ලනවා. දෙවි කෙනෙක් වුණොත් දේව ආයිතිවාසිකම් ඉල්ලනවා. එක එකක් ජීවත් වෙන්නේ. මේ ලැබිච්ච මනුස්සකම ජීවත් වෙන්නේ නැහැ. මේ නැති එකක් කන්න ඉතින් අඬනවා. මේ තියෙන එක ඊහටත් එහා. ඒක බෑ. අනේ මේම තණ්හාවක්. අනේ මේම ආසාවක් මනුස්සෙනි කවදා වේද නිවීමක් කියලා ඉතින් අර කවුරුද? දෙනිවර්ණ ධර්මයෙන් ආන්නේ උදයක් කියලා හිතුවනම් හරි. රූප පහළ වෙන්නේ ගත් ගල් වලනේ. මිනිස්සය තුල පහළ වෙන්නේ. පහළ වුණාට ඕක අර රූපයක් දැකලා බලන්න නැතුව වගේ නීවරණයක් දැකලා ඕක දිහා බලන්න සිටපුවාම. නැත්තම් උඹ ඇවිල්ලා කරන්න පුළුවන් වැඩේ දීලා ඵලයන්කෝ. උඹට කරන්න පුළුවන් එච්චරනේ ආවදීනේ ඇති වෙන්නේ ඕක කරලා බලන්න. නෑ ඉපදුනත් ඉපදුනත් දැන් ඉපදිලා ඉන්න මනුස්සයන්ගේ ප්‍රශ්න ටික අහලා බලන්නකෝ ඉපදුනට පස්සේ තියෙන ප්‍රශ්නේ. අපිට මෙතෙන්දී ඒක තේරුම් ගන්න බැරි වෙනවා. මෙතෙන් පස්සේ මනුස්සයෙක් කියලා උපදින්නේ. පැහැදිලිව කියනවා මනුස්සයෙක් වුණත් උපදින්න අපේ මිනිබිරියෙක් හැරි මුණුබුරෙක් හැරි. දරුවෙක් වෙලා. දැන් ඉන්නේ දෙවෙනි પરම්පරාවට වෙන දේ පේනවනේ. ඊගාට කොහෙද යන්නේ? මිනිස්සෙක් වුණත් යන්නේ කොහටද කියලා. දැන් හොඳටම පේනවා කොච්චර ඇලපල්ලටද යන්නේ කියලා. ඉතින් අපිත් කියනවා දැන් ටෙන්ඩෙන්ට පිරිනවා කියලා. පිරිහිලා කියලා උපරිමේ කරලා මිනිස්සෙක් වුණත් මිනිබිරියගේ බඩේ උපදින්න වෙනවා. ඒකෝට මොකද වෙන්නේ? ඒකට අපිට උන්දලාගේ දේවල් ලුක් කරලා ඉන්න වෙනවා. කියනවා අනේ අම්මේ අපේ අම්මලා කොහොම හරි මේක රැක්කනවා. අනේ ඒකවත් රකින්න ඕනේ කියලා ආර කුණු කන්දලේට ජග් ගන්න එක තමයි. මිනිසන් මේ දැන් නෙවෙයි නන් නෑ. උඹ නෙවෙයි නම් මොකාද යකෝ දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ කියලා පපුවේ කොටා ගන්න. කරනවනම් දැන් මෙතන. එහෙම නෑනේ. කොයි එකත් නිකන් බන නෙවෙයි බන වගේ මොනවද වෙන්නේ. දැන් අපි එන මෙතනින් අපි સમાપ્ત කරන විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා 15ක් විතර අපේ සාකච්ඡාවට. අපි ඊතාවතාදී ගාථා සජ්ජායනා කිරීමේ මේ සස්යාසි වාරය સમાપ્ત කරනවා.